අද මම කල්පනා කරා ඔබට ධර්මයේ තියෙන පිරිසිදු භාවයේ ධර්මයේ තියෙන වැදගත්කම කොහොමද පිරිසිදුව ධර්මයේ අපට ආවේ කියන කාරණේ ගැන කියලා දෙන්න. දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියට ඔබට බැයිද බුදුරජාණන් වහන්සේට ලං වෙන්න? පුළුවන්. බුදුරජාණන් වහන්සේව දකින්නත් පුළුවන්. කොහොමද දකින්නේ? ධර්මයෙන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ කාලේ වක්කලී කියලා ස්වාමින් වහන්සේ නමක් පැවිදි වුණා. හැබැයි උන්වහන්සේ පැවිදි වුණේ ධර්මය අවබෝධ කර ගැනීමේ අදහසින්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ රූපේට තියෙන ආසාව නිසා. උන්වහන්සේ කොහෙද බණ කියන්නේ එතනට ගිහින් බලාගෙන ඉන්න රූපෙ දිහා. ඒ මහා පුරුෂ ලක්ෂණ ගැන උන්වහන්සේගේ ශරීරයේ තියෙන තේජාන්විත භාවය ඒ ශරීරයට තමයි ඇලුම් කරේ. ඒ නිසාම කොයිතරම් බනහන තැන්වල හිටියත් ධර්මයේ අවබෝධ කරගන්න බැරි වුණා. ලෙඩ වුණා. අසනීප වෙලා බොහෝම අසාධ්‍ය වෙලා සේවකයෙක් අතේ පණවිඩයක් ඇරිය අනේ ඉක්මනට ගිහිලා බුදුරජාණන් වහන්සේට එන්න කියන්න වක්කලීට හොඳටම අමාරුයි කියලා. ඒ වෙලාවේ මේ කෙනා ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කර කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ අසනීප වෙලා ගොඩාක් අසාධ්‍යව ඉන්නවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩම කරන්න කියලා වක්කලි භික්ෂුව ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ ඉල්ලීම පිළිගත්තා. උන්වහන්සේ හවස් වරුවේ පිණ්ඩපාතේ වැඩම කරලා හවස වක්කලි හාමුදුරු වැඩ සිටිය ගල්තලාවේ කුටියට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ ඈත තියා වඩිනවා දැක්ක වක්කලි ආම්තුරු බොහොම අමාරුවෙන් ඇඳෙන් බහින්න උත්සාහ කරන බුදුරජාණන් වහන්සේ වදාලා හා හා වක්කලි ඔහොම ඉන්න. තථාගතයන් වහන්සේට මේ ආසනයක් තියෙනවා වැඩේ. බුදුරජාණන් වහන්සේන් අහනවා වක්කලි දැන් කොහොමද ඔබේ රෝගය? එන්නෙන් අඩුවක් තියනවද වැඩියක් තියනවද කොහොමද සැපසනීප කියලා කොහොමත් ලෙඩෙක් ළඟට ගියාට පස්සේ ඉස්සල්ලාම අහන්නේ වක්කලි බිච්චුව කියන අනේ ස්වාමීනි මට රෝගේ නම් එක පැත්තකින් ඒක ඉවස ගන්න පුළුවන් එන්න එන්න ලෙඩේ වැඩි වෙනවා ඊට වැඩිය හිතේ වේදනාවක් තියෙනවා කිව බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නැතුව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේව බලන්න ඉස්සර මම හැමදාම ඇවිත් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. නමුත් දැන් මට අසනීප වුණාට පස්සේ ඉන්න විදිහක් නැහැ. ඒ නිසා හිතේ ලොකු වේදනාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේව අනී අද මට දැක ගන්න බැරි වුණානි කියන වේදනාව තියෙනවා කියලා දවස ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා වක්කලි කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දික්ඨේන කියලා මේ කුණු වෙච්ච ශරීරයක් දිහා බලාගෙන හිටියා කියලා මේ දෙලිස් දෙතිස් කුණුප කොටස් වලින් තියෙන මේ කයක් දිහා දැක්කා කියලා මොකද්ද ඔබට තියෙන ප්‍රයෝජනේ? එහෙම තථාගතයන් වහන්සේ මේ රූපේ දිහා බලාගෙන හිටියා කියලා දකින්න බෑ කිය. යෝ මම් පස්සති සෝ ධම්මං පස්සති. ඔබට තථාගතයන් වහන්සේව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කිය. සෝ ධම්මං පස්සති ඔබ ධර්මයේ දැක්කොත් සෝ මම් පස්සති. බුදුරජාණන් වහන්සේව දැක්කා වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේව දකින ක්‍රමේ උන්වහන්සේ වක්කලි හාමුදුරන්ට පෙන්වලා දුන්නා. එහෙනම් බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ ඇස් දෙකෙන්ද? ධර්මයෙන් ඇස් දෙකෙන් දැකපු විශාල පිරිසක් අපායට ගියා. දේවදත්ත ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි ධර්මයෙන් දැකලා තිබ්බේ නැහැ. ධර්මයෙන් දැක්කනම් එයා ධර්ම අවබෝධය කරා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දකින්න ක්‍රමය. තව ක්‍රමේ තව දේශනාවක පෙන්වුවා බුදුරජාණන් වහන්සේට ලං වෙන ක්‍රමය. දකින ක්‍රමේ තියෙන සංයුත්ත නිකායේ වක්කලි සූත්‍ර. බුදුරජාණන් වහන්සේට ලං වෙන ක්‍රමේ සඳහන් වෙනවා කුද්දක නිකායේ සංඝාටි කන්න කියන දේශනාවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි එක්තරා භික්ෂුවක් ඉන්නවා මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ සිවුර පොරවන ආකාරය හොරෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඒ විදිහටම සිවුර පොරවන්න පුරුදු වෙනවා. එහෙම අයත් ඉන්නවනේ. කෙනෙක් කෙරේ පැහැදුනාම ඒ විදිහට ඇවිදින්න පුරුදු වෙනවා. ඒ විදිහට අඳින්න පළඳින්න පුරුදු වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සිවුර පොරවන දිහා බලාගෙන ඉඳලා ඒ විදිහට සිවුර පොරව ගන්නවා. බුදුරජාණන් වහන්සේ සිරිපතු තියමින් වැඩම කරන ආකාරය බලාගෙන ඉඳලා ඒ විදිහටම හිමීට ඇවිදින්නත් පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී උන්වහන්සේ පිටිපස්සෙන් සිවුරේ කොනක් අල්ලගෙන හිමීට පස්සෙන් එනවා ඇඟේ ගෑවි ගෑවි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ භික්ෂුව මම විදිහටම සිවුර පෙරෙව්වත් තථාගතයන් වහන්සේ සිරිපතුල් තියෙන ආකාරය බලාගෙන මේ විදිහටම ඇවිදගෙන මගේ පස්සෙන් ආවත් සිවුරේ කොනක් අල්ලගෙන එයාගේ හිතේ ධර්මයේ නැත්නම් ධර්මය අවබෝධ කරන්න උත්සාහයක් වීරියක් නැත්නම් බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් මහණෙනි යමෙක් ගව් ගානක් දුර ඈත ඉඳන් හරි. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා නම් සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම් අන්නේ කෙනා තමයි කිය බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනා. එහෙනම් ඔබ ආද ඕස්ට්‍රේලියාවේ හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟ වෙන්න බෑ. පුළුවන්. බුදුරජාණන් වහන්සේව දකින්නත් පුළුවන්. ධර්මයේ. එහෙම නැතුව ජේතවනාරාමේ හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟ වෙන්න බෑ. ධර්මයේ දියුණු කරේ නැත්නම් අපි බලමු ධර්මයේ ගැන. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරා. ඒක තමයි උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය උනේ. ඒ අවබෝධ කරගත් ධර්මයේ දේශනා කිරීම. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියන ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑව නේද දැන් අපට ගුරුවරයෙක් නෑ නේද එවැනි හැඟීමක් ඇති වෙලා ලොකු දුකක් උපදින්න පුළුවන් ඒ නිසා ආනන්ද මේ විදිහට හිතන්න කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔබේ ගුරුවරයා බවට ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ධර්මයයි විනයයි බුදුරජාණන් වහන්සේ ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරට පත් කරා පිරිනිවන් පාන්න මොහොතකට කලින්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා ඉස්සරලාම මොකද කරේ? ලොකු බුදු පිළිමයක් හදන්න ලෑස්ති වුණාද? මොකද කරේ? උන්වහන්සේලා ලෑස්ති වුණා ධර්ම විනය තමයි වැදගත්ම දේ. ඒ තුලින් තමයි බුදු කෙනෙක් දකින්න තියෙන ක්‍රමය. මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡාවක් කරා අධර්මයේ බබලන්න කලින් ධර්මවාදීන් අනාගතේ යටපත් වෙලා අධර්මයේ බබලන්න පුළුවන්. විනය යටපත් වෙලා අවිනය බබලන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? සුබද්ද කියලා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ චිතකයේ මේ දේහය ආදාහනය කරන වෙලාවේ බොහොම වෛරෙන් හිටියේ සුබද්ද. භික්ෂූන් වහන්සේලා කෙලෙස් සහිත අය හඬා වැළපෙනකොට මේ සුබත් ඇවිල්ලා කියන මොකටද අනන්නේ? අර මහා ශ්‍රමණයාකින් දැන් අපි මිදුණා කියෝ. දැන් අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති පනවන්න කෙනෙක් නැහැ කියෝ. දැන් අපට විනය නීති දාන්න, නීති පනවන්න, දඬුවම් නියම කරන්න, විනය කර්ම කරන්න කෙනෙක් නැහැ. දැන් අපේ පාඩුවේ අපට බොහොම සතුටින් ඉන්න පුළුවන් අඩන්න එපා කියලා සතුටු වෙයලා කියෝ. ඒතොර ඊ જાතියත් එදත් හිටියා. ඒ ප්‍රකාශය ඇහිච්ච වෙලාවේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉක්මනට මහරහතන් වහන්සේලා රැස් කරලා සාකච්ඡා කරා. සාකච්ඡා කරලා දින නියම කරගත්ත ධර්ම සංගායනාවකට. එතකොට ඒ ධර්ම සංගායනාවට භික්ෂුන් වහන්සේලා 500 නමක් තීරුවා. ඒ අය ඒකමතික තීරණයක් ගත්තා මේ ධර්ම සංගායනාව කළ යුත්තේ නිකලෙස් මහරහතන් වහන්සේලාගෙන් පමණයි. ඒ නිසා දැන් තීරණේ ගත්තට ආනන්ද හාමුදුරුවන් ඇතුල් කරන්න බෑ. හැබැයි ආනන්ද හාමුදුරුවන් ඇතුල් සංගායනාව කරන්නත් බෑ. ඒ මොකද? ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා විතරයි හිටියේ. ආනන්ද හාමුදුරන්ට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ආනන්ද ඉක්මනට ඔබ වීර්ය කරලා ධර්මය අවබෝධ කරගන්න. ආනන්ද හාමුදුරුවෝ ඊව ගණන් ගන්නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය දොර වහගෙන අඬනවා. මාස 3ක්ම ඒ ගැන සිහි කර කර අඬා වැළපුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අන්තිමට භික්ෂූන් වහන්සේලා රැස් වෙලා ආනන්ද හාමුදුරන්ට නැවත නැවත බල කර ආනන්ද ඔබ නැතුව ධර්ම සංගායනාව කරන්න බෑ. ඒ නිසා ඔබ වීර්ය කරන්න කියලා. ඊට පස්සේ අන්තිමට ධර්ම සංගායනාව කෙරෙන්න දවස් දෙක තුනකට කලින් තමයි ආනන්ද හාමුදුරුව හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තේ. ධර්ම සංගායනාව පැවැත්වෙන හෙට දවසේ නම් අද රාත්‍රී වගේ උන්වහන්සේ ඊට කලින් දවසේ නෑ ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වුණා. ධර්ම සංගායනාවට වැඩම කරා උන්වහන්සේ. වැඩම කරලා ධර්ම සංගායනාව කෙලිච්ච හැටි මම ඔබට පෙන්නලා දෙන්නම්. ඉස්සලාම සංගායනාව කලේ සූත්‍ර දේශනා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ධර්මී ඉස්සලා සංගායනා කරා මුළු ධර්මස්කන්ධේම කටපාඩමින් දරාගෙන හිටිය ආනන්ද හාමුදුරුවෝ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මූලිකත්වයේ ගත්තේ ධර්ම සංගායනාවේ. උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්නය ආනන්ද බුදුරජාණන් වහන්සේගේ දීර්ඝම දේශනාව මොකක්ද? ඒ විදිහට එකින් එක මුලින්ම බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනා ටික සංගායනා කරා. දීර්ඝම දේශනා 45ක් එකතු කළා. ඒ දේශනා ටිකට නම තිබ්බා දීඝ නිකාය කියලා. එතකොට දීඝනිකාය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනා ඇතුළත් කොටස. ඊට පස්සේ සංගායනා කරා බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රමාණයේ දේශනාවන් ටික. උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු දේශනා ඇසුරෙන් දීර්ඝමත් නැති කෙටිත් නැති මධ්‍යම දේශනා ටික එකතු කරා. ඒ අතර දේශනා 152ක් තියෙනවා. ඒ ටික එකතු කරලා නම තිබ්බා මජ්ක්‍ධිම නිකාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංක වශයෙන් වදාළ දේශනා ටික එකතු කරා. ඒ කියන්නේ අංක එකක් ගැන එක කරුණක් ගැන වදාළ දේශනා ඒකක නිපාතේ. කරුණු දෙකක් ගැන දුක නිපාතේ. කරුණු තුනක් ගැන තික නිපාතේ. කරුණු හතරක් චතුත්ථ නිපාතේ. මේ විදිහට කරුණු එකින් එක 16ක් වෙනකම් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනා තියෙනවා. ඒ ඔක්කොම එකතු කරපුවාම සූත්‍ර දේශනා 9800 ගාණක් ඇතුළත් වෙනවා. ඒ ඔක්කොටම පොදුවේ නමක් තිබ්බා අංගුත්තර නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂ මාතෘකා යටතේ දේශනා කරපු දේශනා පටිච්ච සම්පාදය ගැන වදාළ ටික ඔක්කොම එකතු කරා. පංච උපාදානස්කන්ධය ගැන වදාළ දේශනා ඔක්කොම එකට එකතු කරා. ආයතන හය ගැන වදාළ දේශනා ටික වෙනම එකතු කරා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන වදාළ දේශනා වෙනම එකතු කරා. ඔය ඔක්කොම එකතු කරලා ගත්තාම සූත්‍ර දේශනා 8900 ගාණක් තිබ්බා. ඒ ටිකට නම තිබ්බා සංයුක්ත නිකාය කියලා. දැන් නිකාය කීයද? හතරයි. මේවට අදාළ නැති දේශනා තිබ්බා මේ නිකාය වලට ඇතුල් කරන්න බැරි වෙනම දේශනා. ගාථා වශයෙන් වදාළ දේශනා. ඒවට නම තිබ්බා ධම්මපදේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ දේශනා තිබ්බ උන්වහන්සේලා අමනුෂ්‍යයන්ව දැක්ක සිදුවීම්. ඒ අමනුෂ්‍යයන්ගේ ජීවිත කතා, පෙරේතයෝ. ඒ කතා ඔක්කොම එකතු කරලා ඒවට නම තිබ්බ පේතවත්තු. මනුස්ස ලෝකේ ඉඳලා පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ටික එකතු කරා. ඒවට නම තිබ්බ විමානවත්තු. මහරහතන් වහන්සේලාගේ උදාන උන්වහන්සේලාගේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේලා පළ කරපු ප්‍රීති වාක්‍යයට කියනවා තේරගාතා. රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන තේරීගාතා. බුදුරජාණන් වහන්සේගේ මුවින් පිටවෙච්ච ප්‍රීති වාක්‍යයට කියනවා ආශ්චර්ය අద్භූත කාරණා. ප්‍රීති වාක්‍ය උන්වහන්සේට සතුටක් ඇති වෙච්චාම උන්වහන්සේගේ හිතෙන් නිකුත් වෙනවා ගාථාව. සතුටත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙසේ මෙසේ වදාලා කියලා වෙන වෙන තැන්වල උන්වහන්සේ කරපු දේශනා ටික ආනන්ද හඳුර එකතු කරලා තිබ්බා. ඒ ටික. ඉති උත්තක. ওই වගේ නම් කරා කොටස් ගණනාවක් තියෙනවා තීර තීරී ගාථා, පේතවත්තු, විමානවත්තු, සුත්ත නිපාදේ, කුද්දක පාට, අපදාන මේ වගේ කොටස් ගණනාවක් එකතු කරලා ඒ ඔක්කොටම පොදුවේ නමක් තිබ්බා කුද්දක නිකාය කියලා. දැන් නිකාය පහයි. ඒ ඔක්කොම පොදුවේ සූත්‍ර පිටකයේ හැටියට නම් කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ විනය දේශනා සංගායනා කරා දෙවනි වතාවට. විනය සංගායනා කරේ කවුද? විනයදර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා තමයි උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විනය දේශනා සියල්ලම භික්ෂුන් වහන්සේලාට පනවපු විනය ඒ වගේම ශික්ෂාපද උන්වහන්සේලාට ආරාම පිළිසතර කරන හැටි සිවුරු ගැන ඊළඟට පාත්‍ර පරිහරණය කරන හැටි ආයතන වල ප්‍රශ්න ඇති වුණාම ඒවා විසඳ ගන්න හැටි භික්ෂුන් වහන්සේලා අතර විනය නීති හදා ගන්න හැටි ඒ වගේ ශාසනයේ පැවැත්ම උදෙසා පනවපු විනය ශික්ෂා විනය නීතියේ සියල්ලම විනය පිටකය ඇතුලේ කොටස් පහකට සංගායනා කරා පරාජිකා පාළි, පාචිත්ති පාළි, පරිවාර පාළි, චූලවග්ග පාළි, මහාවග්ග පාළි කියලා කොටස් පහක්. ඒ ඔක්කොම විනය පිටකයේ හැටියෙන් නම් කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනා ටික සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව තමයි කටපාඩම් කරගෙන ආවේ. ඒ ටික සංගායනා කරා. ওই විදිහට මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා සම්පූර්ණයෙන්ම 84000ක් ධර්මස්කන්ධේම මාස 7ක් තිස්සේ මහරහතන් වහන්සේලා 500 නමක් සංගායනා කරලා වෙන වෙනම පිරිස්වලට බාර දුන්න කටපාඩම් කරගෙන ඉදිරියට තමන්ගේ ගෝලියොත් එක්ක මේක ආරක්ෂා කරගෙන අනාගතය අරගෙන යන්න ඕන. අභිධර්ම පිටකයේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට බාර දුන්නා. විනය පිටකයේ විනයදර භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට බාර දුන්. සූත්‍ර පිටකේ කොටස් වලට කැඩුවා. කඩලා දීඝනිකායේ බාර දුන් ආනන්ද හාමුදුරන්ගේ ගෝල පිරිසට කටපාඩමින් ඉදිරියට ගෙනියන. සංයුත්ත නිකායේ බාර දුන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගෝල පිරිසට. අංගුත්තර නිකායේ බාර දුන්න අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගෝල පිරිසට. මජ්ක්‍ධිම නිකායේ බාර දුන්නා මුගලන් මහරහතන් වහන්සේගේ ගෝල පිරිස. ඊළඟට ඊතුරු කුද්දක නිකායේ සියලුම භික්ෂූන් වහන්සේලා පොදුවේ කටපාඩමින් දරාගත යුතුයි කියලා සංඝයා සම්මතයක් ඇති කරගත්තා. ওই විදිහට තමයි මුළු ත්‍රිපිටකයේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සංගායනා කළ ඉදිරියට අරගෙන ආවේ. බොහොම කාලයක් ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් යනකොට ආයෙමත් ටිකක් සාසනීය ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. වජ්ජි පුත්ත කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ කැපයි කියලා පෙන්නපු දස අකැපවස්තු ඒ අයට ඕන විදිහට විනය ලිහිල් කරගෙන වැරදි විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. ඒක වැරදි කියලා පෙන්වලා දුන්නා කියලා සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලාව නිර්පන්න මේ දුස්සීල භික්ෂුන් වහන්සේලා ටික කටයුතු කළා. උන්වහන්සේලා අහසට පැන නැගලා වනාන්තරයට වැඩම කළා. ඒ වෙලේ මේ දුස්සීල භික්ෂූන් ටික මොකද කරේ රජතුමාව තමන්ගේ මතයට නම්වාගෙන ඒ වෙනකොට හිටියේ කාලාශෝක කියලා රජ කෙනෙක්. රජතුමාව නොමග යවන රජතුමා හරහා සිල්වත් ගුණවත් භික්ෂූන්ට හිංසා පීඩා කරන්න පටන් ගත්තා. ඒකේ අකුසල විපාකයෙන් රජතුමා නිදාගෙන ඉන්නේ නැති හැමදාම රැයට පේනවා තමන් මැරිලා නිරේ උපදින හැටි දකිනවා. මේ සිදුවීමත් එක්ක රජතුමා විශාල බයක් තැති ගැනීමක් ඇති වුණා. දවසක් රජතුමා රැ නිදාගෙන ඉන්නදී නිරේ උපදිලා දුක් විඳින ආකාරය රජතුමාට දැනෙච්ච වෙලාවේ විශාල බයක්කින් ඇහැරිලා නිින්ද යන්නේ නැතුව බයෙන් වෙවුල වෙවුල ඉන්නකොට රජතුමාගේ ඥාති සොහොයුරියක් වන නන්දා කියලා රහත් භික්ෂුණියක් අහසින් වැඩම කළ රජතුමාට කියන රජතුමනි ඔබ අධර්මවාදීන්ගේ පැත්ත අරගෙන සිල්වත් ගුණවත් භික්ෂූන්ට හිංසා පීඩා කරනවා ඒ නිසා වහාම ඒක නවත්තලා මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළි අරගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්න කියලා මේ රහත් භික්ෂුණී රජතුමාට අවවාද අනුශාසනා කරා ඊට පස්සේ තමයි රජතුමාට වැරද්ද තේරිලා භික්ෂුන් වහන්සේලාගෙන් සමාව අරගෙන ගිහිල්ලා ආයෙමත් ධර්ම සංගායනාවක් තියන්න කටයුතු සූදානම් කරා. ඒ අනුව තමයි දෙවනි ධර්ම සංගායනාව කෙරුවේ. සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල අවුරුදු 100ක් යනකොට මාස 8ක් තිස්සේ මහරහතන් වහන්සේලා 700 නමක් එකතු වෙලා ධර්ම සංගායනාව කරා. අර විදිහටමයි ධර්මයේ විනය අභිධර්මයේ මේ ත්‍රිපිටකයේම සංගායනා කරා. සංගායනා කරලා ඒ වගේම ඒ වෙනකොට හිටපු ශිෂ්‍ය පරම්පරාවල් වලට මහරහතන් වහන්සේලාට බාර දුන්න කටපාඩමින් ඉදිරියට ගෙනියන. ඔහොම යනකොට අවුරුදු 200 ගණනක් යද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉන්දියාව ආක්‍රමණය කරා මහා ඇලෙක්සැන්ඩර් කියන අධිරාජ්‍යය. ආක්‍රමණය කළ රජවරු විශාල පිරිසක් මැරුවා සමහරු පැනලා හැංගුණා මේ වගේ විශාල ආක්‍රමණයක් කිය. ඒ අතරේ චන්ද්‍රගුප්ත කියලා රජ පරම්පරාවක හිටපු අශෝක කියන කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක එකතු වෙලා විශාල යුද්ධයක් කරලා ඉවර වෙලා දහස් ගාණක් ඝාතනය කරලා රට කොහොම හරි එක්සේසත් කරගත්ත අවුරුදු ගාණකට පස්සේ ඉන්දියාවම අධිරාජ්‍යයක් බවට පත් කරා. නමුත් රජතුමාට රජ වුණාට මුළු ඉන්දියාව මේ රජ වුණාට හැමදාම මතක් වෙනවා මම මෙච්චර මිනිස්සු මැරුවා නේද මම කොහේ යයි නිතර නිතර තමන්ගේ හිතට වද දෙන්න පටන් ගත්තා මෙච්චර මිනිස්සු මැරිලා හිටියා මෙච්චර මිනිස්සුන්ගේ දේ විසිරීලා තිබ්බා කී දහහක් මැරුණාද කී කී පසුතැවෙන දවසක් රජතුමා උඩ සඳලු තලයේ ඉඳන් පාර දිහා බලාගෙන දුක් වෙවි ඉන්නේ නැති දැක්කා පුංචි හාමුදුරුව කෙනෙක් පාර යනවා කවුද නීග්‍රෝධ කියන සාමණේර මහරහතන් වහන්සේ නම. උන්වහන්සේගේ ඉරියව් දිහා බලාගෙන හිටිය සදළු තලේ ඉඳ බලාගෙන ඉඳලා මාලිගාවට එක් කරගෙන එන්න කියන පණවිඩයක් ඇත. අවුරුදු 7යි කුංචි කෙනෙක්. වන්දනා කරලා ඉවර වෙලා කිව්වා ඔබ වහන්සේට කැමති තැනකින් මේ මාලිගාවේ වැඩ සිටින්න කියලා. කොහෙටද නැග්ගේ? සිංහාසනයේටම නැග්ගා. රජතුමාට හිතුවා ඉවරයි තමයි මගේ මුළු රාජ්‍යෙම ඇල්ලුව නේද මේ පුංචි හාමුදුරුව කියලා. රජතුමාට බිමින් වාඩි වෙන්න කියලා මේ මහරහතන් වහන්සේ ධම්මපදයේ අප්පමාද වර්ගයේ තියෙන ගාථා 20ක් තියෙනවා. අන්නේ ගාථා 20ම මුල් කරගෙන ධර්ම දේශනාවක් කර අප්පමාද වර්ගයේ. ඒකේ තියෙන්නේ අප්‍රමාදීව කෙනෙක් ධර්මාවබෝධය කරා යා යුතු ආකාරය ඒකේ තියෙනවා. රජතුමා මේ බණහල අවසන් වෙනකොට තුනුරුවන් සරණ ගියා. ඊට පස්සේ රජතුමා මහරහතන් වහන්සේලා ගැන හොයන්න ගත්තා. ඒ වෙනකොට ඉන්දියාවේ වැඩ හිටපු ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මොග්ගලී පුත්තිස්ස කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ හිටියේ කොසඹෑනුවර. ගංගානම් ගඟ දිගේ නැවක් හදලා පිටත් කරලා උන්වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා විශාල පිරිසක් වඩම්මගෙන ආවා. රජතුමා වැඩ හිටපු නගරයට. වඩම්මගෙන ඇවිල්ලා ධර්මයේ සඳහන් වෙනවා ධර්මාශෝක රජතුමා කරවටක් වෙනකම් වතුරට බැහැලා ඒ වෙනකොට උන්වහන්සේට අවුරුදු 120යි මොග්ගලී පුත්‍ර තිස්ස මහ රහතන් වහන්සේ. හොඳට වයසයි. උන්වහන්සේව අත් දෙකට ඔස්සගෙන ගෙනල්ලා ගොඩින් වඩා ඉඳවලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මම හරි ආසයි කියන ප්‍රාතිහාරයක් බලන්න. ඔබ වහන්සේට පුළුවන් නම් මගේ හිත පහදින්න ප්‍රාතිහාරයක් පෙන්වන්නයි කියලා. ඒ වෙලේ මොග්ගලී පුත් තිස්ස මහරහතන් වහන්සේ යනවා රජතුමා කැමති මහ පොළොව නිකන් සෙල වෙනවා දකින්නද පැත්තක් විතර කොටසක් වෙනම රැලි රැලි වගේ සෙල වෙනවා දකින්නද අනේ ස්වාමීනි අමාරුම දෙයක් මට කරලා පෙන්වන්න කීවා මේ මහරහතන් වහන්සේ ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන සමාධියට සමවැදිලා ඇඟිල්ල දික් කරලා පෙන්වන රජතුමනි ආන් අර හරිය බලන්න කියලා බලනකොට පැත්තක් වෙනම පොළොවේ මොහොතේ රැලි හමනවා වගේ සෙලවෙනවා. රජතුමා විශාල බයක් ඇති ගැනීමක් ඇති වෙලා ඇඟේ ලොමු දැහැගත්තා. ඒ වෙලාවේ වන්දනා කළ කිනු අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරම් 이르දි බල සම්පන්න නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොයි තරම් 이르දිමත් කෙනෙක් වෙන්නේ ස්වාමීනි මම අද පටන් ජීවිත පරිත්‍යාගයෙන් තුනුරුවන් සරණ යනවා කියලා තුනුරුවන් සරණ ගියා. ඊළාම ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? රජතුමනි 84000ක ධර්මස්කන්ධයක් තියෙනවා කියලා. ඒ වෙලේ රජතුමා පොරොන්දු වුණා ස්වාමීනි මම මේ දඹදිව් තලයේටම රජ හැටියට අධිරාජ්‍යයක් හැටියට රජකම් කරන කෙනෙක්. මම මේ මුළු දඹදිව් තලයේ පුරාම මගේ රාජ්‍ය කාලය තුල 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරනවා කිව්වා 84000ක ධර්මස්කන්ධයට හරිය. ඒ අනුව රජතුමා 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරලා ධාතු තැම්පත් කරලා එකම දවසක වෙසක් පුන් පොහොව දවසක මුළු ඉන්දියාවේම තියෙන සියලු 84000ක් විහෙර විහාරස්ථාන එකම දවසක විවෘත කරන උත්සවයක් සංවිධානය කරා. ඒතර විහෙර විහාරස්ථාන විවෘත කළ රජතුමා සම්පූර්ණ රාජ්‍ය බලය යොදවලා භික්ෂුන් වහන්සේලාට පහසුකම් සැලැස්සුවා. අන්‍යාගමිකයෝ කල්පනා කරා මේ දැන් අපට කන්නත් නැහැ. දැන් අර පන්සල් වලට හොඳට දානමාන හම්බෙනවා හොඳට සැප සම්පත් රජතුමා නිතර යනවා රාජ්‍ය අනුග්‍රහය අන්‍ය ආගමිකයෝ විශාල පිරිසක් සිවුරු දාගෙන රිංගුවා මේක ඇතුළට සිංහල දැන් දානි ටික වළඳලා ඉන්නවා සිවුරු දාගෙන හැබැයි ධර්මයක් දියුණු කරන්නේ එහෙම කිසිම වොමනාවක් නැහැ. රජතුමාගේ පුරුද්දක් තිබ්බ ඔන්න බලන්න ඒ කාලේ රජවරුන්ගේ ස්වභාවය. හැමදාම දවස ගානේ රජතුමාගේ මාලිගාවට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා දවස ගානේ බණ අහනවා නිදා ගන්න කලින් බණක් අහනවා. රජතුමා බුද්ධිමත් නිසා රජතුමාට කාලයක් යනකොට තේරුණා දැන් මේ එන හාමුදුරුවරු ඊයේ කියපු බණ නෙමෙයි අද කියන එක තියෙන වෙන දෙයක්. ඊළඟට එන හාමුදුරුවෝ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ බණක් කියනවා. අදත් එහෙමනේ බණ 100ක් ඇහුවොත් දොෂ්ටි 100ක්. ඒ වගේ එක එක එක එක මතවාද කියනවා. රජතුමා කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ අදහස එකක් වෙන්න ඕන. ඇයි මේ එක එක මත කියන්නේ එක එක අදහස්? රජතුමා ඉක්මනට මේ ගැන හොයන්න මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දැනුවත් කරලා මහරහතන් වහන්සේලාට කිව්ව මේ ගැන හොයලා බලලා ඉක්මනට මොකක් හරි කරන්න ඕන. හොයලා බලනකොට විශාල පිරිසක් සිවුරු දරාගෙන අන්‍යාගමිකයෝ ඇතුල් වෙලා. රාජතුමාට මහරහතන් වහන්සේලා කිව්වා රාජතුමනි ශාසනය පිරිසිදු කරන්න අවශ්‍යයි. රාජතුමා නිකන් හිතුමනාපි තීරණ ගත්තේ නැහැ. රාජතුමා තමන්ගේ රාජ්‍ය කටයුතු යුව රජ කෙනෙකුට බාර දීලා මාස 3ක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟ නතර වෙලා සිල් සමාදන් වෙලා විනය පිටකේ හදාarලා තියෙනවා. විනය ගැන ඉගෙනගෙන රජතුමා මොකද කරේ භික්ෂුන් වහන්සේලාගේ උදව් ඇතුව අර බුද්ධ ශාසනයට ඇතුල් වෙලා සිවුරු දරාගෙන හිටපු අන්‍යාගමිකයෝ ඔක්කොම හෙව්වා. ප්‍රශ්න කළා ප්‍රශ්න කළා හොයාගත්ත මොන දෘෂ්ටිවාදීද කියලා. හොයලා 60000ක් සිවුරු අරවලා ඇරියා. ගිහිල්ලා ගියත් මොකක් හරි කුඹුරක් වතු පිටියක් හරි කරගෙන ඉන්න කියලා 60000ක් සිවුරු වලවල ඇරි. ඒ ඇරිය තමන්ගේ හිතමනාපෙ නෙමෙයි. මහරහතන් වහන්සේලාගේ අවවාද යටතේ විනය හදාarලා හොඳ ධර්ම දැනුමක් ඇතුව ශාසනය පිරිසිදු කරේ. පිරිසිදු කරලා රජතුමා කල්පනා කරා මෙතනින් නවතින්න හොඳ නැහැ. මම මේ ධර්මයේ ස්ථාපිත කරන්න ඕනේ කියලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට දැනුම් දීලා ධර්ම සංගායනාවක් කරන්න කටයුතු සූදානම් කරා. ඒ අටතේ 1000ක් මහරහතන් වහන්සේලා එකතු කරලා තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. පවත්තලා මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනය කියලා අර ධර්ම විනේ ත්‍රිපිටකයේම ආයම සංගායනා කරලා ස්ථාපිත කරා. එතනින් අතර උනේත් නැහැ. ධර්ම දූත සේවාවන් ලෝකේ පුරා ව්‍යාප්ත කළ ඇරියා. කණ්ඩායම් 8ක් ලෝකේ රටවල් 8කට නොයෙක් ප්‍රදේශවලට බෙදා හැරියා. ඒ අතරේ ලංකාවට එවන්න තීරණය කරා තමන්ගේ එකම පුතා. පුතයි දුවයි දෙන්නා හිටියේ දෙන්නම පැවිදි වෙලා රහත් වෙලා. මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා 6 නමකුත් අනාගාමි බණ්ඩුක කියන උපාසකතුමා ලංකාවට එවන්න තීරණය කරා. නමුත් ලංකාවට තීරණය ගත්තට එවන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනකොට හිටියේ රජකම් කරේ මුටසීව කියලා රජ කෙනෙක්. ඒ තරම් දැනුමක් තියෙන රජ කෙනෙක් නෙමෙයි. ශ්‍රද්ධාවක පිටවල සාසනික දියුණුවක් කරන්න අමාරුයි. ඒ නිසා ටිකක් ප්‍රමාද කරා. මුටසීව රජුරෝ මැරුණට පස්සේ දේවානම් පෙතිස්ස රජතුමා රජකමටපත් වුණාම ධර්මාශෝක රජතුමා ඉක්මනට කරේ සන්නසක් කිව්ව තමන්ගේ සේවකයෙක් අතේ. ප්‍රිය නිවිඳුනේ මම බුදුන් දහම් සාගුණ සරණ ගියා. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට පත් වුණා. ඔබටත් ඒ උතුම් ලාභේ මම ලබා දෙනවා. ඒ නිසා ඔබ මේ උතුම් ධර්මයේ ව්‍යාප්ත කරන්න මහන්සි ගන්න කියලා සන්නසක් කිව්වා. ඒ සම්නසී ප්‍රතිඵලයක් හැටියට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා හය නමකුත් අනාගාමී බණ්ඩුක උපාසකතුමත් පොසොන් දවසක මිස්සක පව්වට අහසින් වැඩම ඒ වැඩම කරලා ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ආවේ දේශනා කීපයක් එහෙම මෙහෙම කටපාඩම් කරගෙන නෙමෙයි. මුළු ත්‍රිපිටකයම කටපාඩමින් දරාගත්ත කෙනෙක්. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන පොසොන් කාලේ වෙනකොට අහන්නේ මොකක්ද එකම දේශනාවයි. මොකක්ද ඒ? චූලාතිපදෝපම සූත්‍රය ඕක විතරයි. මේතු මහරහතන් වහන්සේ වෙලා චූලාතිපදෝපම සූත්‍රය කිව්ව චූලාතිපදෝපම සූත්‍රය කිව්ව කියලා එච්චර. ඔන්න බලන්න මහා වංශේ තියෙන මේතු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය කොහොමද පටන් ගත්තේ? ඉස්සලාම රජතුමාට චූලාතිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවා. රජතුමා තෙරුවන් සරණ ගියා. රජතුමා ආරාධනා කරා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට අනුරාධපුර නගරයට වඩින්න කියලා රජතුමා එක්ක. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරා රජතුමනි අද දවසේ අපට වෙන කාර්යයක් තියෙනවාද රාත්‍රී කාලේ. හෙට දවසේ වඩින්නම් ඔබතුමා යන්න කිව්වා. රාත්‍රී කාලේ මොකද කරේ? එතන හිටිය සුමන කියන ඊර්දි බල සම්පන්න භික්ෂුවක්. උන්වහන්සේ ඊර්දි බලයෙන් ඒ වෙනකොට මුළු ලංකාව පුරාම හිටපු සියලුම අමනුෂ්‍ය කොටස් දේවතාවරු භූමාටු දෙවිවරු ඇතුළු සියලුම දෙවියන්ට ආරාධනා කරා. ඒ දේව ආරාධනාව තමයි අපි අද පටන් ගන්න කලින් කරන්නේ සමන්තා චක්කවාලීසු කියලා. ආරාධනා කරලා ලංකාවේදී දෙවණියට වදාලේ දෙවිවරුන්ට ධර්මයේ කිව්වේ. දෙවියන් ඇතුළු සියලුම භූමාටු දෙවියන් අමනුෂ්‍ය කොටස් වලට මිහිඳු මහරහතන් වහන්සේ දේශනාවක් කරා සමචිත්ත පරියාය කියන සූත්‍රයෙන් දහම් දෙසුවා. ඒක තමයි ලංකාවේදී කරපු දෙවනි දේශනාව. මොකද අලුත් රටකට ඇවිල්ලා ධර්මයේ ව්‍යාප්ත කරද්දී නොයෙක් මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන්ගෙන් අමනුෂ්‍ය කොටස් වලින් හානි පැමිණෙන්න පුළුවන් ඒ ධර්මයේ හැසිරෙන අයට. ඒ නිසා ඉස්සල්ලාම ඒ දෙවියන් ධර්මයේ කිරී පැහැදෙව්වා. පහදෝලා පහවදා උන්වහන්සේලා වැඩම කරා අනුරාධපුර නගරයට. ඊළඟ දවසේ රජතුමා සූදානම් කළා තිබ්බ තමන්ගේ අන්තපුරේ හිටපු අනුලා විසෝ ප්‍රධාන විසෝන්ට බණ කියන. මේදු මහරහතන් වහන්සේ මේ අන්තපුරේ හිටපු අර අනුලා විසෝ ප්‍රධාන විසෝන් ඒ අයගේ සේවක සේවිකාව ඔක්කොම 500ක් හිටියා. ඒ අයට මුලින්ම බණ කිව්වේ පේතවත්තු විමානවත්තු ඇසුරේ. පේතවත්තු වල තියෙන සූට දේශනා 150ක් විතර. විමානවත්තු වල තියෙන 175ක් විතර. මේ දේශනා ඔක්කොම ඇසුරෙන් ධර්ම දේශනාවක් කරලා අපාය බය ඇති කෙරෙව්වා. පින ගැන පෙන්නලා දීලා සත්‍ය සංයුක්තිය දේශනා කරා. සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ සූත්‍ර දේශනා 20ක් තියෙනවා. ඒ 20ෙම තියෙන චතුරාර්ය සත්‍ය ගැන. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ පහබුදා කරපු දේශනා ටික. එතනින් පස්සේ තුන්වෙනි දවසේ රජතුමා මොකද කරේ? රජතුමාගේ රාජකීය ඇද්ගාල තමයි බණ කියන්න සූදානම් කරේ. රජතුමා මුළු අනුරාධපුර නගරේ වටාම අඬපෙළ ගැහුව බණ අහන්න එන්න කියලා මිනිස්සුන්ට රාජ නියෝගයක් ඇරියා. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවේ ඉන්න සිංහලයට සාමාන්‍ය ජනතාවට බණ කියවේ දේවදූත සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ පව කරන කෙනා නිරේ උපත කරාගේ දුක් විඳින හැටි. පවෝදා බණ කියව අප්පමාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කජ්ජනීය සූත්‍රයේ මේ වගේ ධර්ම සූත්‍ර දේශනා 200ක් විතර පළවෙනි මාසයේ ඇතුළත ඇසුරු කරමින් ධර්ම දේශනා කරලා තියෙනවා. පළවෙනි මාසයේ අවසන් වෙනකොට ලංකාවේ සිංහල අය අතරින් මහරහතන් වහන්සේලා කී දෙනෙක් පහළ වුණාද? බලමු මේ අයගේ ඉතිහාස දැනුම. 60 දෙනමක් පහළ වුණා. සිංහල අය අතරින් 60 දෙනමක් රහත් වුණා. මේදු මහරහතන් වහන්සේගෙන් බණ අහලා. එතකොට ඉන්දියාවෙන් වැඩම කරා රහතන් වහන්සේලා 6 නම. ඔක්කොම 68යි. පළවෙනි මාසේ අවසන් වෙලා වස් කාලය ආවා. රජතුමා මිහින්තලේ ඒ 68 නමටම ගල්ලෙන් සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා දුන්නා වස් සමාදන් වෙන්න. අදත් තියෙන 860 ලෙන් කියලා අහලා තියෙනවා. ඒ ලෙන් 68 තමයි උන්වහන්සේලා 68 නමව පළවෙනි වස් කාලේ ගත කරා. වස් අවසන් වෙලා ආයමත් මේ මහරහතන් වහන්සේලා විසිරීලා ධර්ම ප්‍රචාරය පටන් ගත්තා. අවුරුදු පහක් වගේ කාලයක් ඇතුළත 50000ක වගේ මහරහතන් වහන්සේලා ප්‍රමාණයක් ලංකාවේ බිහි වුණා. ඊට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මේදු මහරහතන් වහන්සේ ලංකාවේ ධර්ම ප්‍රචාරය කරේ ධර්මයේ බුද්ධ දේශනා පාළියේ කටපාඩම් කිරීව මහරහතන් වහන්සේලාට ආරක්ෂා කරගෙන ගියේ විදිහට ලංකාවේ වෙනකොට පාවිච්චි කරේ සිංහල භාෂාව හෙළ භාෂාව. ඒ හෙළ භාෂාවෙන් අර්ථ විස්තර කියලා දුන්නු. ඒවට තමයි කියන්නේ සීහල අට කතාව අටුවාව කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ අර්ථ විස්තර කරලා දීපු විස්තර. ඒවට කියන අටුවාව මේවා කටපාඩමින් දරාගෙන මහරහතන් වහන්සේලා ආවා. මේම අවුරුදු ගණනාවක් එද්දී වලගම්බා රජතුමාගේ කාලේ විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මොකක්ද ඒ? බැමිණිතියා සාය කියලා විශාල සාගතයක් ඇති වුණා නියඟයක්. අවුරුදු 12ක්. අවුරුද්දක් දෙකක් යද්දී ඇලදොල ගංගා ඔක්කොම හිඳුණා කන්නණය සත්තු ටික මරාගෙන කෑවා ඒවත් ඉවරයි අන්තිමට මිනිස්සු පෙළඹුණා කණ්ඩායම් හැදිලා මිනිස්සුම මරාගෙන කන සමහර භාවනා කරගෙන හිටපු වනාන්තරවල හිටපු හාමුදුරුවරු මරාගෙන කන්න පටන් ගත්ත මිනිස්සු ඒ මට්ටමට ලංකාවේ ඒ කාලේ දරුණු වුණා සිතුල් පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා දානේ නැතුව එක දවසේ පිරිනිවන් පෑවා. එතකොට අන්තිමට ලංකාවේ හිටපු මහරහතන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා උන්වහන්සේලා තීරණයක් ගත්තා අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ දහස් ගාණක් එතකොට 2000කට ආසන්න කාලයක් ඊටත් වඩා වැඩි මේ ධර්මය ආරක්ෂා කරගෙන එනවා. කටපාඩමින් දරාගෙන මේ නියගේ නිසා අපටත් පිරිනිවන් පාන්න සිද්ධ වුණොත් අනාගත පරපුරට මේ ධර්මය ආරක්ෂා කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි කණ්ඩායම් දෙකකට බෙදමු කියලා කණ්ඩායම් දෙකකට බෙදුණා. බෙදිලා මහරහතන් වහන්සේලා එක පිරිසක් ඉන්දියාවේ කාංචිපුර කියන ප්‍රදේශයට පාරවල නැගලා පිටත්ව ගියා. ගිහිලා එහෙ ඉඳන් මේ ධර්මයේ කටපාඩම් කරා. ඉතුරු කණ්ඩායම මොකද කරේ? ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ මුහුදු වෙර ලයිනට ගිහිල්ලා අවුරුදු 12කට ආසන්න කාලයක් උන්වහන්සේලාට දානි නෑ මුහුදු වතුරයි වැටකීය ඉස්මයි තමයි වළඳලා තියෙන්නේ. උන්වහන්සේලාට පිරිනිවන් පාන්න ඕන තරම් පුළුවන්කම තිබ්බා. නමුත් ඒ තරම් දුක් විඳගෙන ධර්මය ආරක්ෂා කරේ අනාගතයේ අපි වෙනුවෙන්. අවුරුදු 12ක් ඒ විදිහට ධර්මයේ රැක්කා. රැකලා ඒ නියගේ අවසන් වුණාට පස්සේ දුර්භික්ෂ කාලේ ඉවර වුණාට පස්සේ ඉන්දියාවේ හිටපු මහරහතන් වහන්සේලා කණ්ඩායම ආයමත් පාරවල නැගලා ලංකාවට ආවා. මේ දෙගොල්ලොම එකතු වුණා මුලින්ම අවුරුදු 12ක් දෙපැත්තකට බෙදිලා ධර්මයෙන් කටපාඩම් කරා දෙපැත්තක ඉඳන් කිසියම්ම ධර්ම කරුණක් අපි අතින් ගිලිහුණාද කියලා දැන් හොයන්න අවශ්‍ය වුණා. සැකහැර දැනගන්න. ඒ නිසා උන්වහන්සේලා තැනක් තීරණය කරා මාතලේ අලුවිහාරයට එකතු වෙමු. එතනට එකතු වෙලා ඉස්සල්ලාම කරේ ඉන්දියාවට වැඩම කරපු මහරහතන් වහන්සේලා තමන් කටපාඩම් කරගත් ධර්මයේ සත්‍යයනා කරා. සංගායනාව නෙමෙයි සත්‍යයනය. ඒක අහගෙන හිටියා ලංකාවේ හිටපු මහරහතන් වහන්සේ. මාස ගණනක් තිස්සේ සත්‍යයනා කරා. ඊට පස්සේ ලංකාවේ හිටපු අය සත්‍යයනා කරා ඉන්දියාවට වැඩම කරපු මහරහතන් වහන්සේලා හොඳට අහගෙන හිටියා. දෙගොල්ලන්ටම තේරුම් ගියා අවුරුදු 12ක කාලය තුන තමන් අතින් කිසිම ධර්ම කරුණක් ගිලිහිලා නැහැ. මොකක්ද ඒකට හේතුව? උන්වහන්සේලාට සති ඉන්ද්‍රිය පරිපූර්ණයි. සිහි මුලා වෙන්නේ අමතක වෙන්නේ නැහැ. අපිට අමතක වෙන්නේ මොකද? අපේ සති ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ. සිහියෙන් තමයි මතක තියාගන්නේ. අපි දෙයක් මතක් කරන්නේ සිහි කර කර තමයි මතක් කරන්නේ. සතර සතිපට්ඨානේ වඩලා සති ඉන්ද්‍රිය පරිපූර්ණ වුණාට පස්සේ එයාගේ සිහිය අමතක වීමක් වෙන්නේ නැහැ. මතක ශක්තිය උපරිම වට්ටමින් තියෙනවා. ඒ නිසා මහරහතන් වහන්සේලාට පොදුවේ උන්වහන්සේලා තීරණය වුණා උන්වහන්සේලාට කිසිම ධර්ම කරුණක් ගිලිහිලා නැහැ. නමුත් ආයම සාකච්ඡාවක් සූදානම් කරා. උන්වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරා අනාගතයේ මීට වඩා දරුණු නියගයක් දුර්භික්ෂයක් ආවොත් කොහොමද මේ ධර්මයේ රැකගන්නේ? ඒ නිසා වෙනයම් ක්‍රමයක් කල්පනා කරලා ධර්මය ආරක්ෂා කරන්න. ඒ ක්‍රමේ තමයි මහරහතන් වහන්සේලා ඒකමතිකව තීරණයක් ගත්තා. අපි ඒ නම් මේ ධර්මයේ ලියලා තියෙනවා. ඒ තීරණයට අනුව මහරහතන් වහන්සේලා 500 නමක් තෝරගත්ත ලියන්න සුදුසුයි. ඒ 500 නම එකතු වුණා මාතලේ අලුවිහාරයට එකතු වෙලා අර කටපාඩමින් දරාගෙන ආපු ත්‍රිපිටක ධර්මයේ ලියන්න ගත්තා. ලියන්න පටන් ගත්තට පාලියෙන් කටපාඩම් කරගෙන හිටියට පාලි අකුරු දන්නේ නැහැ. ඇයි ලංකාවේ රහත් වෙච්ච සිංහල මහරහතන් වහන්සේලා. අර්ථ විස්තර දන්නව පාලි අකුරු දන්නේ ඒ නිසා පාලි භාෂාව සිංහල අකුරෙන් ලිව්වා. තේරුණාද? දැන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු දන්නේ නැහැ. ඇහිලා කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල අකුරු ලියනවා. මදර් කියලා ලියනවා. මයන්න දායන අල්රයිනේ. අන්න ඒ වගේ ඒවම් මේ සුතං ඒකං සමයම් භගවා ඒ යන වයන්න බින්දු. මේ විදිහට ලං සිංහල අකුරේ මේ ඔක්කොම දේශනා ලියුවා. මාස ගණනක් තිස්සේ මහරහතන් වහන්සේලා 500 නමක් මේ ධර්මයේ ලියලා තිබෙනවා. අන්න ඒ විදිහට තමයි ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න පටන් ගත්තේ. එහෙම නැතුව ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තිබ්බේ පොත්වල ලියලා කටපාඩම් කරගෙන ඉන ක්‍රමයක් නෙමෙයි. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉගැන්වී සුතා හොඳට ශ්‍රවණය කරා. දත ධාරණය කරගත්. වචසා ಪರಿචිතා වචනෙන් කටපාඩම් කර කර පුරුදු කරා. මනසානුපෙක්කිතා ඒ ධර්මයේ හොඳට නුවණින් විමසන. දිට්ඨියා සුප්පටි විද්‍යාන්නේ එතකොට යා ධර්මාවබෝධය කරා යනවා. එතකොට ඒ වගේ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ හේතුව නිසා මහරහතන් වහන්සේලා 500 නමක් ධර්මයේ ලියලා තිබ්බ නිසා අදත් අපට ඒ ධර්මය ආරක්ෂා වුණා. බොහෝ දෙනෙකුට සැක තියෙනවා ඔය ත්‍රිපිටකේ වෙනස් වෙලාද? ඔය තියෙන දේශනා හරියද? ඕක කවුද පිළිගන්න පුළුවන් අවුරුදු 2000 ගාණක් යනකොට ඕක වෙනස් වෙන්න බැරිද? එහෙම සැක සංකා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ පෙන්නලා දුන්නේ මහරහතන් වහන්සේලාගේ අකුරින්ම ලියවෙච්ච පැරණි පුස්කොළ පොතත් මේ වෙනකන් මාතලේ අලු විහාරේ තිබුණා. දැන් ඒක පරණ නිසාම අලු වෙලා ගිහින්. ඒ විදිහට ලියවෙච්ච මේ ත්‍රිපිටකය තමයි බුද්ධ ජයන්තියට ඔක්කොම එකතු වෙලා ලංකාවේ හිටපු ත්‍රිපිටකදර භික්ෂුන් වහන්සේලා බුරුමේ තායිලන්තේ මේ ඔක්කොම එකතු වෙලා මේ වගේම ත්‍රිපිටකයක් තායිලන්තේ තියෙනවා. කිරිගරුණ ගල්වල කොටලා තියෙනවා. තායිලන්තයේ ධර්මාශෝක රජතුමා යවපු පිරිස තායිලන්තයේ මේ විදිහට પરම්පරාව ඇවිල්ලා මේ ත්‍රිපිටකේ කිරිගරුඩ ගල්වල කොට තියෙනවා. බුරුමේ තියෙන රත්තරන් පත්තිර වල ලීලා. තායිලන්ත ත්‍රිපිටකේ බුරුම ත්‍රිපිටකේ ලංකාවේ තියෙන ත්‍රිපිටකේ මේ තුනම සංසන්දනය කරලා බලලා තමයි බුද්ධ ජයන්ති මුද්‍රණයට ගත්තේ. සමහර වචනවල ඒ ඒ රටට අර්ථය වෙනස් වුණාට ධර්මස්කන්ධ වෙනස් වෙලා නැහැ. එතකොට මේ වගේ ඊටාම පිරිසිදු ධර්මය අද අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අද එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2553ක් යනකොට අද අපිට බැයිද බුදුරජාණන් වහන්සේ වෙහිනම් ධර්මයේ දැක ගන්න පුළුවන්. අද ධර්මයෙන් බුදුරජාණන් වහන්සේට ලං වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් තව මතයක් තියෙනවා මේ බුද්ධ ഘോഷ හාමුදුරුවෝ ඇවිල්ලා මේක විනාශ කරා කියලා අහලා තියෙනවා. බුද්ධඝෝස හාමුදුරුවාවේ මෙන්න මේ කාලණයට. බුද්ධඝෝස හාමුදුරුවෝ වෙනකොට ඉන්දියාවේ ධර්මය අතුරුදහන් වුණා. ඒකට හේතුව මුස්ලිම් ආක්‍රමණ. සම්පූර්ණයෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලයේ හිටපු 12000ක් භික්ෂූන් වහන්සේලා ඇතුළු ගුරුවරු 2000 ගාණක් දාලා ගිනි තිබ්බ අමුවමුයි. ගිනි තියලා මාස 9ක් තිස්සේ නාලන්දා විශ්වවිද්‍යාලේ පුස්තකාලය ඔක්කොම ගිනි අරගෙන තියෙනවා. එච්චරකට ධර්මස්කන්ධ ඒ වගේම භික්ෂුන් වහන්සේලාට හානි කරලා ඊට පස්සේ සම්පූර්ණ ඒ සිද්ධාස්ථාන කඩලා විනාශ කරලා ධාතුන් වහන්සේලා විසි කරලා තමයි ওই ටාජ් මහල් හැදුවේ. ඊවැය තිබ්බ වටිනා වස්තු අරගෙන ඊවෙන් තමයි ඔය ටාජ් මහල් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ විශාල බුදුදහමට විරුද්ධ ආක්‍රමණයක් ගියා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දියුණු කරන අයට ධර්මයේ පිරිසිදු අර්ථ විස්තර අවශ්‍ය වුණා. ත්‍රිපිටකයේ පාලියෙන් කටපාඩම් කරගත්තා ඉන්දියාවේ හිටියා. නමුත් ඒවැ අර්ථ විස්තර ඉන්දියාවේ අයට ආරංචි වුණා ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ සිංහලෙන් සරලව මේවා විස්තර කරලා දීලා තියෙනවා. ඒවා ලංකාවේ සීහල අට කතාවේ හැටියට ඒවත් ලියවිලා තියෙනවා කියලා ආරංචි වුණා. ඒ පිණිස ඉන්දියාවේ වෙනකොට හිටපු හොඳටම ධර්මඥානයක් තිබ්බ ධර්මයේ දියුණු කරපු භික්ෂුවක් ලංකාවට එවුවා. ඒ තමයි බුද්ධඝෝෂ කියන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා එකපාරට ඒවට අත තියන්න දුන්නේ මහා විහාරයේ හිටපු භික්ෂූන් වහන්සේලා තමයි ඒ වෙනකොට ත්‍රිපිටකයේ බාරකාරත්වයේ දරාගෙන හිටියේ මහා විහාරයේ හිටිය මහරහතන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක්. උන්වහන්සේලා කියා හිටියා මේ ධර්මයේ පරිවර්තනය කරගෙන ගෙනියන්න නම් ඔබට සුදුසුකම් තියෙන්න ඕනේ. ඔබේ සුදුසුකම අපිට පෙන්වන්න ඔබ අපිට පොතක් කියලා දෙන්න කියලා ගාතාවක් දුන්නා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා මේ ගාතාව දුන්නා. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියපු ගාතාව. අන්තෝ ජටා ඇතුළතත් ගැට ගැහිලා තියෙන. බහි ජටා පිටතත් ගැට ගැහිලා. ජටාය ජටිතා පජා මේ සත්ත්ව ප්‍රජාව ඇතුළතිනුත් පිටතින හැම පැත්තෙම අවුලෙන් අවුලටපත් වෙලා තන්තං ගෞතම පුච්චාමි කෝයිමං විජිතේ ජටන්ති ගෞතමයන් වහන්සේ මේ ගැට ලියා ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ මේකට ගාථාවකින් උත්තර දුන්නා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විජිතේ ජටන්ති කියලා ගාථාවකින් උත්තරේ දුන්නා මෙන්න මේ ගාථාව ඇසුරු කරගෙන මුළු ධර්මයේම කැටි කරලා පොතක් ලියලා දෙන්න කිව්වා ඔබේ දක්ෂතාවයේ බලලා ඔබේ සාක්ෂරතාවයේ බලලා තමයි අපි පරිවර්තනය කරන්න ඉඩ දෙන්නේ. ඒකට ලියපු නිබන්ධනයේ පොත තමයි විසුද්ධි මාර්ගය කියන පොත. අර ගාතාවට උත්තර වශයෙන් එයාගේ මුළු ධර්මඥානෙම කැටි කරලා ත්‍රිපිටකයේම තියෙන කරුණු එකතු කරලා පොතක් ලියලා දුන්නා. ඒ පොත පරිශීලනය කරලා බැලුවා කොහොමද මෙයාගේ දැනුම. බලලා ඉවර වෙලා මහරහතන් වහන්සේලාගේ අධීක්ෂණේ පිට අර මූලික ත්‍රිපිටකේ නෙමේ අටුවා ටික පාලියට පරිවර්තනය කරගෙන වෙනම ඒ පරිවර්තන ටික ඉන්දියාවට ගෙනියන්න අවසරය දුන්නු. ඕක තමයි සිද්ධ වුණේ. ඕක තමයි ඉතිහාසය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාවලට මේ වෙනකොට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒක හොඳට තේරෙනවා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක්. ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙකුට ධර්මයේ නිතර කියවනකොට ධර්මයේ එකින් එක ගලපලා බලනකොට ධර්මයේ දියුණු කරනකොට තේරෙනවා එකින් එකට කොයිතරම් ගැළපීමක් පිරිසිදු භාවයක් තියනවාද කියලා. නිසා නොදැනගෙන ධර්මයට ගරහන්න නම් ලෑස්ති වෙන්න එපා. ඕවා වෙනස් වෙලා ඕවා පිළිගන්නේ කොහොමද? ඕක බුද්ධ ගෝසහාඳුර මෙහෙම විකෘති කරා. ඔය වගේ මත ලෝකේ යනවා. ඒ නිසායි මම ඉතිහාස කතාව පෙන්නලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2553ක් ඉක්ම ගියා. තාම උන්වහන්සේගේ ධර්මී තාම පිරිසිදු පොත්පත්වල තියෙනවා. ඒ පිරිසිදු ධර්මය දැන් ආයමත් ලෝකේ මතුවීගෙන එනවා. දැන් තාක්ෂණය දිනුයි විද්‍යාවත් දිනුයි ඒ නිසා ධර්මය ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නයක් දැන් ඒ තරම් නැහැ. දැන් මුළු ත්‍රිපිටකේ ඕන තරම් තාක්ෂණික ක්‍රම ඔස්සේ ආරක්ෂා කරගන්න ක්‍රම දැන් මතුවලා තියෙනවා. ඒ නිසා පිළිසිදු බුද්ධ දේශනා ටික ධර්මයේ තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ මොකක්ද? සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරයේදීලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන පිරිසක් ඉන්නවා. අන්න එහෙම පිරිසක් ඉන්නවා නම් මාර්ගඵලලාභී පහළ වෙනවා ලෝකෙ. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ධර්මය අවබෝධ කරගන්න නම් කරුණු හතරක් තියෙන්න ඕන. කරුණු දෙකක් බාහිරින් ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ධර්මී හැසිරෙන ධර්මී ගැන දන්න ධර්මී කරා යොමු කරන කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඒ ධර්මය අහලා ඊළඟට ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිසිදු ධර්මයේ සද්ධර්ම ශ්‍රවණයෙන් පිරිසිදු බුද්ධ දේශනා ඇහෙන්න ඕන. අන්නේ ධර්මයේ නිවැරදිව ඇහෙනවා නම් ඔබ තුල පිහිටව ගන්න ඕනේ කරුණු දෙකයි. යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ධර්මයේ නුවණින් ගලපලා තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න දක්ෂ වෙන්න. ඊළඟට ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න දක්ෂ වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ සිල් ගුණ ධර්ම ආරක්ෂා කරගන්න. ප්‍රතිපත්තියේ යෙදෙමින් ගුණ ධර්ම රකිමින් ඒ ධර්මයේ ජීවිතයට ගලප ගන්න ඕනේ. අන්න එතකොට මාර්ගඵලලාභින් බිහි ඒ නිසා ධර්මයේ හරියට අනුගමනය කරනවා නම් අදත් මාර්ගඵලලාභින් බිහි වෙන්න පුළුවන්. ඒ නිසා මේක පරලොවට තියෙන එකක්වත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලාම කරගන්න ඕන දෙයක්වත් දැන් බෑ මේක දැන් කරගන්න දෙයක් නෑ දැන් මේක ඉවරයි අපි මෛත්‍රී බුද්ධ ශාසනයට දාමු කියලා කල් දාන්න ඕන දෙයක්වත් නෙමෙයි ඒ නිසා අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණා දේශනා කරන්න ওই ධර්මෙමයි. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය තුල පිරිසිදුව ධර්මයේ තියෙද්දි ඒ නිවන් මාර්ගයේ තියෙද්දි ආර්ය අෂ්ටායික මාර්ගයේ තියෙද්දි ඒක අතහැරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න හිතනවා කියන්නේ ඒ තරම් අනුවන කෙනෙක් තවත් නැත. මේ අවස්ථාව අතහැරුණොත් කොහේ යයිද කියලා අපට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ ස්වභාවයත් එක්ක ගනිද්දී. ඒ නිසා පින්වතුනි ওই කරුණ ටික හොඳට මතක තියාගන්න. භයානක සංසාර ගමනක් තියෙනවා. දවසින් දවස මොහොතින් මොහොත විශාල අනතුරු වලට අපි ලඟ වෙනවා. සංයුක්ත නිකායේ තියෙන මහා සාල කියලා දේශනයක්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහාසාල කියලා බමුණෙකුට විස්තර කරන අනාගතේ ලෝකේ විශාල විපත් වලින් ජනගහණය විනාශ වෙලා යනවා. පළවෙනි එක තමයි ලෝකේ යුද්ධ එන්න එන්න වර්ධනය වෙලා විශාල යුද්ධ නිසා වේගෙන් ජනගහණය අඩු වෙනවා. අද ඒ අනතුර ලෝකේ හැම රටකටම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බ්‍රාහ්මණී අනාගතයේ ස්වභාවික විපත් වේගෙන් වර්ධනය වෙනවා. බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කම්පා වීම නිසා භූමි කම්පාවලින් නායාම් වලින් කුණාටු සුලිසුලම් ජල ගැලීම් ගින්නේ ගිනි කඳු වලින් පරිසර උෂ්ණත්වය ඉහළ යාමෙන් දහස් දසදහස් ගණන් මිනිස්සු මැරෙනවා. ඒ හේතුව නිසා අනාගතේ ගම් නියම් ගම් පිටින් පාළු වෙලා වේගෙන් ජනගහණය විනාශ වෙලා යනවා. ඒ දෙවනි කරුණ. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනාගතේ මිනිස්සු දුස්සීල වෙනකොට සැඩ යක්ෂයන් අමනුෂ්‍යයන් මිනිසුන් අතර ඇවිල්ලා අරක් ගන්නවා. යක්ෂ සේනාධිපතිවරු මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන මිනිස්සු දුස්සීල වෙනකොට අනාගතේ. ඒ හේතුවෙන් ගම් නියම් ගම් නගර ජනපද දරුණු අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙනවා කියලා. ඒ නිසා අනාගතයේ දසදහස් ගණනින් ලක්ෂ ගණනින් මිනිස්සු මැරෙනවා කියන අමනුෂ්‍යවතුරේ. එතකොට අපි මේ බාහිරින් දකින ලස්සන ලෝකයට වඩා විශාල විපත් අපේ ජීවිතවල තියෙනවා. මම එක ප්‍රශ්නයක් කියලාම අවසන් කරන්න. මම මෙහෙට එන්න මාසෙකට විතර කලින් ආවා ওই net ගුවන් විදුලියේ වැඩ කරන පුතේ. එයාගේ අම්මත් එක්ක ආවා. ඒ ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ අපේ තාත්තයි අම්මයි ගොඩාක් අවුරුදු 10ක විතර ඉඳන් දෙන්න එක ගෙදර හිටියට වෙනම වගේ කිව හිටියේ. මොකක් හරි පවුල් ප්‍රශ්නයක්. අන්තිමට තාත්තා අම්මා එක්ක තරහින්ම ඉඳලා මැරුණා. එකම පුතයි ඉන්නේ. මේ ළමයා අම්මට ගොඩක් ආදරෙයි. මැරිලා ඉවර වෙලා දැන් හිටපු ගමන් දවසකට සැරයක් දෙසරයක් මේ ළමයාගේ ඇඟට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ අම්මාව මරන්නමයිලු හිතේ. ඒ අම්මට ගහලා ඔළුව පිටි ඇනලා ඇනලා ඔළුව පැලිලා එහෙන් ලේ ගලලා ඊළඟට අතට ගහලා ඉවරලා අත කඩලා ඒ බලවේගය ඇගෙන් ගියාට පස්සේ මෙයා අම්මට වදිනවා අම්මව ඉබිනවා සමාව ගන්නවා එයා කියනවා හාමුදුරනේ මම අම්මට හරිය ආදරේ ඒ වුණාට මගේ ඇඟට ආවට පස්සේ මට මාව පාලනය කරගන්න බෑ කියලා අම්මාව මරන්නමයි කියලා හිතෙන්නේ අහුවෙච්ච දෙයකින් දමලා ගහන්න හිතනවා කියලා මට මගේ ශාරීරික පාලනය කරන්න බෑ කියලා බලන්න ඉතින් කරන්න දෙයක් නැහැ අර දරුව මුල් කරගෙන අර අම්මගෙන් පලි ගන්න හදන හැටි. ওই වගේ අනන්තවත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ ජීවිතවල මොන වගේ තව ඉදිරියේ ගැටලු ප්‍රශ්න වලට මොන වගේ කර්ම විපාක ඔබට විපාක දෙන්න තියෙනවද කියලා. හොඳට මතක තියාගන්න. ලාභ වගේම අලාභත් ලැබෙනවා. අද මොද කීවට හෙට මිනිස්සු බනින්න පුළුවන්. ප්‍රශංසා වගේම නින්දාවක් එනවා. සැප වගේම දුකත් ලැබෙනවා. කුසල් ගෙවිලා අවසන් වෙනකොට අකුසල් මතුවෙනවා. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල අප්‍රමාදීව දැඩි වීරියක් ගන්න ධර්මයේ කරා යන. පිළිසිදුව ධර්මයක් තියෙනවා ඒ ධර්මය අහන්නත් ලැබෙනවා ඒ ධර්මය පොත්පත්වල පිළිසිදුව තියෙනවා කල්යාණ මිත්‍ර ඇසුරක් තියනවා. ඔබ මේ ජීවිතය තුළ මනුස්ස ජීවිතයකට ලබලා ධර්මයක් ඇහිලා ධර්මාවබෝධය නොකර මරණයටපත් වෙලා අපායකට වැටුණොත් ඔබ තරම් අවාසනාවන්තේ තවත් නැත. හරියට අතට ලැබිච්ච මණික බිම දාගත්තා වගේ. ඉතින් ඒ නිසා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම නම් මගේ ජීවිතය අහිමි වෙන්න කලින් අප්‍රමාදීව ධර්මයේම දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. දැන් ඔබට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න බලන්න. ධර්ම ගැටළු වලට අම්මට ගහන දරුවට පෙරලා එතන තියෙන දරුවට ඇති. අම්මා අම්ම නැතුව පුතා අතින් ඒක ප්‍රාණාන්තරේ පාත්‍ර කරන ළමයි සිද්ධ වෙනවා. ඔව්. දැන් එතන ඇහුවේ අම්මට ගහලා මැරුණොත් ආනන්තරි පාප කර්මයක් සිද්ධ වෙනවද? නමුත් අසිහියකින් වෙනවත් නෙමෙයි. සිහියක් තියෙනවා. පාලනය කරගන්න බැරිකමයි තියෙන්නේ. එතනදී හරියට මානන්තරි පාප කර්මයක් වෙනවද නැද්ද කියන එක හරියට මනින්න බෑ මොකද ඒ දරුවගේ චේතනාවක් නෑ අම්මව මරන්න. ඒ වුණාට එහෙම ඒ දරුවට ආනන්තරි පාප කර්මයක් නොවුණත් එයා ඒහා සමාන දුකකටපත් වෙනවා. එයා ඊට පස්සේ ඒකම හිත හිත ඒහා සමානව අකුසලයක් බලවත් කර ගන්නවා. කර්මයේ ස්වභාවය මෙහෙමයි. දැන් අපි ගමු අපි සතෙකුට ගහනවා මැරෙන්න. ඌ මැරෙන්නේ නැතුව පැනලා දීවා කියලා. නමුත් අපි හිතුව මැරුණා තමයි කියලා. දැන් අපි ඒක හිතා ගන්න හිතනවා නේ මම මේක මැරුවා නේද මැරුවා නේද කියලා හිතන්න හිතන්න මොකද වෙන්නේ? ඒක බලවත් වෙනවා ප්‍රාණඝාතයක් හා සමානවම අකුසලේ බලවත් වෙනවා. ඒ නිසා අර එහෙම දෙයක් ඒ දරුවා තින් වුණොත් ඒ දරුවා හිතන්නේ මේ බලවේගී මේක කරේ මෙහෙමයි කියලා කොහොමත් හිත හදන්න බෑ ඊට පස්සේ. එයා තනියෙන් හිත හිත විඳවනවා. මම ආනතරේ පාප කර්මයක් කරා නේද කියලා හිතනවා. හිතන්න හිතන්න ඒකේ මට්ටමටම බලවත් ඒ නිසා ඒව බැදෙන්නේ කර්ම විපාකත් එක්කමයි. ඒ නිසා ඒ වගේ අනතුරක් ඒක. විශාල අනතුරක්. බලමු තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සංකාර කියන්නේ පැහැදිලි කරලා සංකාර වර්ග කීපයක් තියෙනවා මම ඔක්කොම කියනවා. පටිච්ච සම්පාදයේ සංකාර කියපුවාම තියෙන්නේ බැඳී පවතින කියලා අර්ථය. කාය සංකාර කියන්නේ කය හා බැඳී පවතින. වචී සංකාර කියන්නේ වචනයත් එක්ක බැඳිච්ච විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කියන්නේ හිතත් එක්ක බැඳී පවතින. සංඥා වේදනා. එතන කියන්නේ සංකාර කියන බැඳී පවතින. සිත, කය, වචනයත් එක්ක බැඳිච්ච. ඒතර අවිද්‍යාව පත්‍ය සංකාරා කියපම අවිද්‍යාවත් එක්කමයි සිත, කය, වචනය කියන තුනේම ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතන සංකාරය ඒ විදිහට ගන්න. බැඳී පවතින කියන අර්ථය. පංච උපාදානස්කන්ධයේ තියෙන සංකාර. රූප වේදනා සංඥා සංකාර. එතන සංකාර කියන්නේ චේතනාවට. රූප සංචේතනා ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ ධම්ම මේ ඇහැට පේන රූපය මුල් කරගෙන පහළ වෙන චේතනා. කනට ඇහෙන ශබ්දය මුල් කරගෙන පහළ වෙන චේතනා. නාසයට දැනෙන ගඳ සුවඳ මුල් කරගෙන පහළ වෙන චේතනා. දිවට දැනෙන රස මුල් කරගෙන පහළ වෙන චේතනා. කායට දැනෙන පහස ගැන පහළ වෙන චේතනා මනසින් ඒ ගැන හිත හිත පහළ කරගන්නා චේතනා. ඒ චේතනාවටත් කියන සංස්කාරය. ඊළඟට තව තැනක් තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කතා කරනවා. එතන සංඛාර කියන්නේ හේතුන් නිසා හටගත් සියල්ල කියන අර්ථය එතන තියෙනවා. එතකොට එකම වචනේ වුණාට යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. පටිච්චසමුපාද සංඛාරවල තියෙන්නේ බැදී පවතින කියන අර්ථය. දැන් තව ක්‍රමයකට කියන පුඤ්ඤාවි සංඛාරා, පුඤ්ඤාවි සංඛාරා, ආනේජාවි සංඛාර කියලා තවත් තැනක විස්තර කරනවා. එතන විස්තර කරන මේ විදිහට. අවිද්‍යා සහගතෝ පුරිස පුද්ගලෝ අවිද්‍යා සහගත කෙනා පුඤ්ඤංචේ සංඛාරා පිනක් කරනකොට පුඤ්ඤෝපගම් හෝති විඥානං ඒ පිනට අනුව විඥානේ හැඩ ගැහෙනවා කියන්නේ. එතන කියන්නේ කර්මයක්මයි. පුණ්‍ය කර්ම කරනකොට පිනට අනුව පුණ්‍ය සංස්කාර රැස් කරනකොට පිනට අනුව විඥානයේ හැඩ ගැහෙනවා. අවිද්‍යාව සහගත කෙනා පව් කරන අපුඤ්ඤංචේ සංඛාරා පාපී අකුසල් කරනකොට අපුඤ්ඤූපකම් හොති විඥානං පවට අනුව විඥානේ හැඩගැහෙනවා. එයා ධ්‍යාන වඩනවා. භාවනා කළ ධ්‍යාන වඩනකොට ආනීජ. ඒ ධ්‍යානයේ අනුව විඥානේ හැඩගැහෙනවා. ඒ නිසායි මේ විඥානේ හැඩගැහෙන්නේ යම් ස්ථේද ඊට අනුව උපත කරා යන්නේ. තව බලන්න ඔබට මොනවද තියෙන්නේ? පළවෙනි බුද්ධ වචනේ හඳුනන්නේ. ඔව්. සංකාර ගන්න. ඔව්. ඒ කියන්නේ හිත එතන කියන්නේ විසංකාරගත හිතේ තියෙන අර නොයෙක් අරමුණු ඔස්සේ දුවන ගතිය විසංකාර කියන්නේ මේ කෙලෙස් ඔස්සේ දුවන ගතිය නැති කරා තණ්හාන කය මජ්ජගාති බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය පළවෙනි මේ තණ්හාව නැමැති වඩුවා හදන ආය ආයමත් ගී හදන්න මේ වඩුවට මං ඉඩ තියන්නේ ඒක නැවැත්තුව විසංකාර මේ හිතේ තියෙන විසංකා කෙලෙස් ඔස්සේ දුවදුව අවිද්‍යාවයි සහගතව කෙලෙස් ඔස්සේ දුවමි මේ සංසාර ගමන හද හදා යන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරා. ඒක තමයි ඊයේ අර්ථය තියෙන්නේ. හිතේ තියෙන විසිරිච්ච විසංකාර කෙලෙස් ඔස්සේ දුවන ස්වභාවය නැති කරගත්තා කියන එකයි ඊයේ තියෙන්නේ. බලන්න එතකොට එකම වචනයක කොච්චර අර්ථයක්ද? අහෝසි කර්ම කියන්නේ විපාක දෙන්න පරිසරයක් නැති වුනහම අහෝසි වෙලා දැන් අපි ගමු කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වුණාට පස්සේ අපායගාමී අකුසල් සියල්ල අහෝසි විපාක දෙන්න පරිසරයක් නැහැ. ආත්ම හතෙන් එහා විපාක දෙන්න තියෙන සියලු අකුසල් අහෝසි වෙලා යනවා. එයා මේ ජීවිතේම සකදාගාමී වුණොත් මොකද වෙන්නේ? කාම ලෝකේ එක් වතාවයි. එතනින් එහා විපාක දෙන්න තියෙන සියල්ල අහෝසි වෙනවා. අනාගාමී වුණොත් manuss ලෝකේ උපදින්නෙත් නැහැ, දිව්‍ය ලෝකේ උපදින්නෙත් නැහැ. එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහෙම පිරුණක් පාන. එතකොට කාම ලෝකේ උපදින්න යම් කතා කර්ම සිද්ධ වෙලා තියෙනවනම් ඒ සියල්ල අහෝසි වෙලා කර්මයක් නැතුව ඉන්න පුළුවන්ද කාටවත්? එහෙම බෑ. නිතරම ඇහැ කන නාසය දිව ශරීරය මනස ඔස්සේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන නිතරම චේතනා පහළ වෙනවා. හැබැයි ධර්ම මාර්ගය අනුගමනය කරනකොට නිවන් මාර්ගය ආර්ය ශ්‍රායක මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදා. ඒ මාර්ගය අනුගමනය කරලා මාර්ගඵලයකටපත් වුණාට පස්සේ අර කරපු කුසල් හෝ අකුසල් වලට විපාක දෙන්න පරිසරය නැති වෙනකොට ඒවා අහෝසි වෙනවා. තව ඒවා තියෙනවා මේ විදිහට අර මාර්ගඵල පැත්තෙන් කතා කරනකොට බලවත්ම අහෝසි කර්ම මේ විදිහට කතා කරන්න පුළුවන්. තව තියෙනවා සමහර පුංචි අකුසල් Taman අතින් වෙච්ච පොඩි පොඩි අකුසල් බලවත් කුසල් සිද්ධ වෙනකොට විපාක දෙන පරිසරයක් නැති වෙනකොට ඒ අකුසලයේ තියෙන විපාක ශක්තිය නැති වෙලා විපාක දෙන්න ඉඩක් නැති වෙනකොට කුසල් බලවත් වෙනකොට ඒක මගහැරිලා යනවා. ඒක හරියට මේකයි මේ අකුසලේ මේකයි කියලා අපට කියන්න බෑ. ඒක කියන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත හාමුදුරන්ටවත් බෑ. බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන්නේ දස බල ඥාන තියෙන උන්වහන්සේට. ඒකේ තියෙනවා අතීත, අනාගත, වර්තමාන කර්මයන්ගේ විපාක විශ්ය දැනගැනීමේ නුවණ බුදු කෙනෙකුට. අන්නේ මේ බුදු කෙනෙක් විතරයි තේරුම් ගන්න. ඒක කියන්නේ කම්ම විපාකෝ අචින්තියෝ කියන. සාමාන්‍ය මිනිස්යාගේ සිටීමේ හැකියාව ඉක්මවා ගිහින් තියෙන කර්ම විපාක. ඒ නිසා අපිට විපාක මේ කර්මයේද මේ විපාකද බුදු කෙනෙක් විතරයි දන්නේ මේ මේ කෙනා මේ විදිහින්නේ අසවල් දවසේ කරපු කර්මය. ඒක ගෙවිලා ඉවර වෙනකොට අසවල් දවසේ කරපු කර්මය තමයි යාට මතුවෙන්නේ. එයා දිහා බලපු ගමන් කර්මය ගැන කියන්නේ බුදු කෙනෙක් විතරයි. සාමාන්‍ය මිනිස්සයාට ඒක අල්ලන්න විශ්ේ නැහැ. බලන්න තව මොනවද ඔබට තියෙන ගැටලු? චේතනාව චේතනා පහල කරලා තමයි හිතින් හිතන්නේ. සෑම සිතුවිල්ලක් තුළම චේතනාවක් තියෙනවා. හැම සිතුවිල්ලක්ම චේතනාවක් එක්ක බැඳෙනවා. දැන් කර්මී ගැන ගන්න කර්මී ගැන තියෙන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි කර්මය. චේතික කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනා පහල කරලා එයා කයින් කටයුතු කරනවා. වාචාය චේතනා පහළ කරලා තමයි වචනෙන් කතා කරන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සකස් වෙන්නේ වචනයක් කතා කරන්න කලින් හිත අභ්‍යන්තරේ සිත තුළ සකස් වෙනවා. ඒකට කියන විතක්ක ਵਿਚාරය. එතන චේතනාව තියෙනවා. මනස මනසින් හිතන්නේ චේතනා පහළ කරලා අපි හිතන හැම සිතුවිල්ලක් තුළම අවදීන් ඉන්න ඇති චේතනාව තියෙනවා. නින්දෙදී චේතනාව තියෙනවා හැබැයි විපාක විශ්යක් නැහැ. බුදුරජාණන් වහන්සේ නින්ද ගැන පෙන්ලා දෙනවා නින්දෙදී කර්මයේ වදයි කියනවා. ඵල රහිතයි කියනවා. නින්ද කියන්නේ ජීවිතේ මුලාව කියන. ඔය අර්ථ තුන තමයි නින්ද ගැන බුදු කෙනෙක් පෙන්නන්නේ. නින්ද කියන්නේ මුලාවක් කියන. නින්ද කියන්නේ ඵල රහිත බව කියනවා. නින්ද කියන්නේ ජීවිතේ වඳ බව කියන. يعني නින්දෙන් අපට පේන දේවල් අපේ චේතනාවක් යම් මට්ටමකින් තිබ්බට ඒක විපාකයක් පිණිස බලවත් වෙන්නේ නැහැ. බලවත් වුණා නම් අපි මේලාට මිනිමරුනේ. ඊනේ කොච්චර දේවල් කරනවා රණ්ඩු වෙනවා ගහ ගන්නවා. කොච්චර දේවල් සමහරු. හීනේ කොච්චර අකරතැබ් වලටපත් වෙනවද? ඒ නිසා හීනෙන් සිද්ධ වෙන හෝ කරන හෝ සිද්ධ වෙන දේවල් ඔස්සේ කිසිම කර්ම විපාකයක් සකස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම සිහින නැවත නැවත පේන්නේ මොකද? හිත විසිරෙන නිසා. හිත තැම්පත් නම් භයානක හීන පේන්නේත් නැහැ. ඒ කියන්නේ මෛත්‍රී ආනිසංස වල තියෙන. භික්ෂුන් වහන්සේලාට පෙන්නලා දෙනවා. හොඳට භාවනා කරලා නැගිටින වෙලාව සිහි කරලා සතියෙන් නිදාගන්න කියලා. එතකොට ඊනෙන් අකල්පයක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. විඥානය කියන්නේ දැන ගැනීම කියන අර්ථය. එතකොට එතන සිත කියන අර්ථය ගන්නත් පුළුවන්. ඒ සමහර දේශනා තියෙනවා සිතයි විඥානය එකක් හැටියට විස්තර කරපු දේශනා තියෙනවා. එතන කියනවා ඇහි පහළ වෙන සිත, කනේ පහළ වෙන සිත, නාසයේ පහළ වෙන සිත කියලා. ඒ කියන්නේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ කියන අර්ථයමයි. නමුත් මනස ඔස්සේ කතා කරද්දී හිත ගැන වෙනම ආයතනයක් හැටියට කතා කරද්දී සිත කියන එක ආයතනයක් ඒ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වයට සිතුවිල්ලක් පිටින් ඇතුල් වෙනවා. එතකොට පිටින් ඇතුල් වෙන සිතුවිල්ල දැනගන්නේ විඥානය. සිතයි සිතුවිලි විඥානය එකතුනොත් විතරයි හිතේ ස්පර්ශයක් ඇති වෙලා අරමුණක් දැනගන්නේ. දැන් ඇහැට රූපයක් පේන්න නම් ඇහැයි රූපයි විඥානයයි තුනම එකතු වෙනවා. ඒ වගේම සිතයි සිතුවිලි විඥානය එකතු වෙන්න ඕන කියන සිතට අරමුණක් දැනෙන. එතකොට තේරෙනවා සිත වෙනම තිබ්බට සිතුවිල්ල තේරුම් ගන්නෙත් විඥාණයෙන්මයි. ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය. අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේගේ විඥානය ගැන දේශනා කරපු දේශනාව. ඒකේ තියෙනවා විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා ඒ කියන්නේ විඥාණයට බැඳෙනවා කෙලෙස් වලින් විඥාණයට බැඳෙන්නේ තවත් විඥාණයකින්මයි කියන ඒ කියන්නේ සිතට ඇලෙන්නේ තව සිතුවිල්ලක් ඔස්සේමයි සිතෙන් තමයි මේ විඥාණයෙන් තමයි ඔක්කොම දැනගන්නේ ඒකයි පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට විඥාණය පස්සෙන් යට දාන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන හතරටම හේතු වෙන්නේ විඥානය. විඥාණයෙන් තමයි ඔක්කොම දැනගන්නේ. වේදනා, සැප, දුක්, උපේක්ෂා දැනගන්නෙත් විඥාණයෙන්මයි. සංඥා හඳුනා ගන්න දේවල් දැනගන්නෙත් විඥාණයෙන්මයි. සංඛාර චේතනාව දැනගන්නෙත් විඥාණයෙන්මයි. ඒ ඔක්කොටම හේතුව ස්පර්ශය. දැන් රූප, ඇහැයි රූපයයි විඥානයයි එකතුනොත් තමයි විදීම් හඳුනාගැනීම චේතනා සිද්ධ වෙනවා. එතකොට ඇහැයි රූපයයි විඥානයයි කියනකොට එතන රූපය තුල විඥානේ පිහිටලා එහෙම නැත්නම් පේන්නේ දැන් බලන්න සාමාන්‍ය ඇහැ තිබ්බා කියලා ඇහැ අරගෙන හිටියා කියලා රූප පේනවා. විඥානයක් නැත්නම් ඇහැ අරගෙන නිදාගෙන ඉන්න මිනිස්සු දැකලා නැද්ද? ඉන්නවා සමහරව ඇහැ අරගෙන ඔහි ඉන්න කවුරු හරි මෙතන යනවා වෙන කල්පනාවක ඉන්නේ. සමහරවට පේන්නේ ඒ අවධානය වෙන පැත්තක. විඥානේ ඇහි පිහිටන්න ඕනේ. විඥානේ පිහිටන්නේ අවධානයක් එක්ක. ඒකට කියනවා මානසිකාරය කියලා. ඇහැ කෙරෙහි මානසිකාරයක් යොමු වුණොත් ඇහැ තුළ විඥානේ පිහිටනවා. පිහිටපු ගමන් තමයි ස්පර්ශය සිද්ධ වෙනවා ඒත් එක එකට බැඳිච්ච තුනක් තමයි වේදනා සංඥා චේතනා වෙන වෙනම වෙනවා නෙමෙයි ඒව වෙන වෙනම වෙන් කරලා තියෙන තේරුම් ගන්න. කියන්නේ විදීම ඇති වෙලා ඊට පස්සේ ඒක හඳුනගෙන ඊට පස්සේ චේතනා පහළ වෙනව නෙමෙයි. කොහොම එකට සිද්ධ වෙන ක්‍රියාවලිය. එක සිතුවිල්ලක් තුළ ඔය සියල්ල ක්‍රියාත්මක වෙනවා. පංච උපාදානස්කන්ධය ගැන හොඳට ඉගෙන ගන්න. ඒකමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ කොච්චර ධර්මස්කන්ධ ගොඩක් අපි කතා කරත් හැම ධර්මස්කන්ධයකින්ම චතුරාර්ය සත්‍ය ගැන කතා කරද්දී අවබෝධ කරගන්නම තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. ඒ නිසා ඒ ගැන හොඳට ඉගෙන ගන්න. හොඳ ධර්මඥානයක් ඇති කරගන්න. දැන් අද මේ ධර්මයේ ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේක අවස්ථාවක මේක තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා නගරූපම කියලා සූත්‍රයක්. මේක විස්තර කරනවා නගරයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් තමන්ගේ නගරේ ආරක්ෂා කරගන්න රාජකීය වශයෙන් එක එක ආරක්ෂිත තාප්ප බඳිනවා වටේට ලොකු ඇලක් හාරනවා ගේට්ටු දානවා මේ අතර සතුරු සේනා ආවොත් පරාජය කරන්න කියලා නවීන පන්නේ අවි ආයුධ ලෑස්ති කරගෙන ආයුධ ගබඩා සූදානම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ රජතුමා ළඟ නවීන ආයුධ ගබඩාවක් තිබ්බොත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයුධ ගබඩාවක් තිබ්බොත් ඕනම සතුරු සේනාවක් පරාජය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙලෙස් යුද්ධයට සූදානම් වෙන මගේ ශ්‍රාවක දරුවන්ගේ ආයුධ ගබඩාව තමයි කියව ධර්මඥානයි. එතකොට හොඳ දහම් දැනුමක් තියෙනකොට මොන විදිහේ ප්‍රශ්න ගැටලු මොන වගේ දේවල් ආවත් එයා ඒකට ධර්මයෙන් පිළිතුරක් පිළිසරණක් හොයාගන්න. මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. ඒ නිසා ආයුධ ගබඩාවක් රැස් කර ගන්නවා වගේ රජ කෙනෙක් කෙලෙස් යුද්ධයට යන කෙනා ධර්මඥානෙ ගොඩනගන්න කියන තමන්ගේ ජීවිතේ තුල. ඒ නිසා හොඳට ධර්මය ඉගෙන ගන්න, ධර්ම පොතපත කියවන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න. ඒ නිසා බලන්න 84000ක ධර්මස්කන්ධයක් තියෙනවා. බුදු කෙනෙක්ගේ බුද්ධ වචන අත ඉතා පිළිසිතුව තියෙනවා. ඔය අනවශ්‍ය පොත් කියවන්නේ විභාග වලට මැරීගෙන පාඩම් කරන්නේ කකුල් වතුරේ දාගෙන. මෙතන ගොඩක් හොඳ ඉගෙන ගන්න අය ඉන්නේ උපාධිකාරයෝ ඉන්නේ මෙහෙට ඉන්නේ. ඒ නිසා එච්චර මහන්සි වෙලා විභාග පාස් කරනවා. එකක් මදි තව ඩිග්‍රියක් කරනවා. තවත් ඉහළට ඉගෙන ගන්න. එච්චර මහන්සිලා ඒවා පාඩම් කරලා විභාග කරන එක. Tamanට සංසාර දුකින් නිදහස් වෙන්න ධර්ම ඉගෙන ගන්න බැරි මොකද? ඒ නිසා ඒක උනන්දු ඇති කරගන්න ආසාව ඇති කරගන්න. ඊට පස්සේ Taman ධර්මී කරා යනවා. ඉගෙන ගන්න. ප්‍රපංච ප්‍රපංච කියන්නේ හිතේ ගොඩනගා ගන්න දේවල්. ප්‍රපංචයක් ඔස්සේ ප්‍රපංච කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න ඔයා යම් කිසි දේවල් හිතේ ගොඩනගාගෙන ඒ ගැන හිතෙන් හිත හිත ඉන්නවා. ඒ තුල ඒ හිතේ ගොඩනගා ගන්න තේ ධර්මයට අනුකූල දෙයක් නම් ඒක කුසලයකටපත් වෙනවා. එහෙම නැත්නම් අකුසලයක් ඔස්සේ නම් ප්‍රපංචයේ ගොඩ නැගුවේ ඒක අකුසලයක්. තනියෙන් ගොඩනගාගෙන දුක් වෙනවා මේක එහෙනම් මෙහෙමයි අනේ මම මෙහෙම කරා නේද දැන් මට මෙහෙම වෙයි තනියෙන් හිත හිත තනියෙන් දුක් වෙනවා හිතෙන් සමහරු ඉන්නවා වැඩිපුරම ප්‍රපංචවලමයි ජීවත් වැඩි කතා බහක් නැහැ, ඔය මොකවත් නැහැ. ඔය තනියෙන් කල්පනා කරගෙන තනියෙන් දුක් කෙවි, තනියෙන් බලාගත්තුවත් බලාගෙන ඔය ඉන්න අය නැත් ඉන්නවා. ප්‍රපංච වලට ඇලෙන්න එපා කියන, ඒවට බැඳිලා යන්න එපා කියන. ඒ නිසා කල්පනා කරන්න ඕනේ තනියෙන් ඉන්නකොට ධර්මයේ ගැන නම් ප්‍රපංච කොට නගන්නේ මේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි. ඒව ගැන නම් හිත හිත ඉන්නේ අන්න ධර්මාවබෝධයට නැඹුරු වෙන සිතුවිලි. ධර්මයේ ඉගෙන ගන්න ධර්මඥානය ඇති කරගන්න. අන්තිමට උත්පත්ති කාලයක් තියෙනවා ධර්මයේ තියෙනවා පදන් නිෂ්ඨ සම්පත්තිය තියෙනවා මේක ධර්මාන්තන කතාව කියන්නේ නේද මේ විදිහ බලනකොට තියෙනව නේද මේ ඔච්චර කරත් දසපාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්නේ මෙහෙමයි දැන් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනෑ කියන එක පාරමිතා සම්පූර්ණ වෙලාද නැද්ද කියලා හොයන්නේ කොහොමද දැන් මෙතන ඉන්න අය සංසාරේ දන් දීලා නැහැ. කාටද කියන්න පුළුවන්? සංසාරේ සීල් රැකපු නැති අය තමයි මේ ඉන්නේ. කවදාවත් සීලයක් රැකලා නැහැ. එහෙම කියන ක්‍රමයක් නැහැ. ධර්මය සංසාරේ පාරමිතා වඩපු නිසා තමයි ධර්මයකට යොමු වෙන්නේ. එහෙම නැත්නම් අහන්නේ මෙතන හිටියත් නැගිටලා. හිත නැමෙන්නේ ධර්මයට. ධර්මය අහන්නේ ඉන්නේ ධර්මයකට යොමු වෙන්නේ ධර්මයේ දියුණු කරන්න ආශාව ඇති වෙන්නේ, දන්පැන් දෙන්නේ ඒ ධර්මඥානීය ගොඩනගන්නේ ඒකට යොමු වෙන්නෙම සංසාර පුරුද්දක් එක්කමයි. ඒ නිසා පාරමිතා ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ කොතනකවත් සෝතාපන්න වෙන්න මෙච්චර පාරමිතා තියෙන්න ඕන කියලා කාලයක් නියම කරලා නැහැ. එකම දේශනාවකවත් නැහැ. සකදාගාමි වෙන්න මෙච්චර පාරමිතා සම්පූර්ණ වෙන්න ඕන කියලා නැහැ. අනාගාමි වෙන්න මෙච්චරයි කියලාත් නැහැ, රහත් වෙන්න මෙච්චරයි කියලාත් නැහැ. නමුත් 80 මහ ශ්‍රාවක තනතුරු වලට පෙන්නනවා. ඒවා සාමාන්‍ය දේවල් නෙමෙයි. ඒවා තමන් තුළ විශේෂිත දක්ෂතාවයක් මුල් කරගෙනම ඒ දක්ෂතාවය අරමුණු කරගෙනමයි සංසාරේ පාරමී පුරන්නේ. බුදු වෙන්න, පසේ බුදු වෙන්න, අසූ මහ ශ්‍රාවක වෙන්න ඒවට පාරමී අවශ්‍යයි කියලා තියෙනවා. නමුත් අපට තේරෙනවා දාන පාරමී කියන්නේ දානේ දීලා පුරුද්දක් තියෙනුනේ සංසාරේ. එහෙම නැත්නම් ඒවා මසුරු විලෝභයි ධර්මේ කරා යන්නේ කොහොමද අතහැරගන්නේ? සීල පාරමී සීල රකින්න ඕනේ. සීලයක් නැතුව භාවනා කරන්න බෑ. ඒතර මෛත්‍රිය, කරුණාව මේවා තියෙන්න ඕනේ ජීවිතේ. එතකොට මේ ධර්මඥානයේ සංසාරික පුරුද්ද මතම මේ පාරමී ධර්ම තිබ්බොත් තමයි, ඒවා වැඩුවොත් තමයි යා මේ ජීවිතේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ධර්මී කරා යන්නේ. ඒ නිසා දැන් ওই වගේ ඒවා වෙන විදිහකට ඇල්ලුවොත් වෙන්නේ Taman තවදුරට ආපස්සට යන්න බලපාන. දැන් ලංකාවේ එක තියෙනවා. ඕවා මේ භාවනා කරලා හරියන්නේ නැහැ, වාර්මී පුරන්න ඕනේ කියලා ධර්මයෙන් ඈත් වෙනවා. ඉතින් ඒ නිසා ඒවා ප්‍රමාදයට හේතු වෙන දේවල්. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමන් වීර්යයෙන් සමහර ඒවා තියෙනවා තමන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්වන්නේ අප්‍රමාදේමයි හේතුව කියන ධර්ම අවබෝධයට. ධර්මයේ අවබෝධ කරන්න පින තිබ්බය ධර්මයට යොමු නොවීම නිසා අපාය ගියා. අවකාරය මුණ ගැහිම නිසා දැන් බලන්න අජාසත්තර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නැගිටලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය අජාසත් රජතුමා පාප මිත්‍රයන්ට අසු වෙලා ආනන්තරේ පාප කර්ම නොකරනම් අද මෙතනින් නැගිටිනි සෝවාන් වෙලා කියලා. එතකොට මේ වගේ දේශනාවක් තියෙනවා රජගහ නුවර සිටුවරයයි සිටු දියණියයි හිඟාහන. බුදුරජාණන් වහන්සේ වහ ආනන්ද ආ බලන්න කීවර දෙන්න. හඳුනනවා දැන්. ආනන්ද ආගර කල්පනා කළේ ස්වාමීන් වහන්සේ මේ නගරයට පොහොසත්ම දෙන්න නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය දෙන්න තරුණ කාලේ ධර්මයේ දියුණු කරා නම් අනාගාමී වෙන්න පින තිබ්බා කියලා. මැදි වයසේ ධර්මයේ දියුණු කරා නම් සකදාගාමීවත් වෙන්න පින තිබ්බා. වයසට ගිහින් හරි සිහි කල්පනාව තියෙනකොට ධර්මයේ වැඩුවා නම් සෝවාන් වෙන්න පින තිබ්බා. ආනන්ද දැන් ඒ පිනත් ගෙවිලා අවසන් වෙලා දැන් පිස්සු හැදිලා කියෝේ පාරිංගා කර. තියලු සැප සම්පත් පින ගෙවෙනකොට විනාශ වෙලා ගියා. එතකොට බලන්න වීරිය නොකිරීම නිසා පින තිබ්බත් උනන්දු උත්සාහය නැත්නම් වීරිය නැත්නම් අහිමි වෙලා යනවා. විශේෂයෙන් මතක තියාගන්න ඉබේ වැඩෙන්නේ ඒක කිසිම දෙයක්. ඉබේ වැවෙන්නේ මොනවද? කොණ්ඩේ වැවෙනවා නිකන්. නියපොතු ටික වැවෙනවා ඉබේ. සද්ධාව සීලය ඒවා වැඩෙනවද එහෙම? නෑ මේවා උත්සාහයෙන්ම වීරියෙන්ම කරගන්න ඕනේ දේවල්. ඒ නිසා තමන් උත්සාහයෙන් වීරියෙන්ම තමයි ධර්මයේ කරා යන්න තියෙන්නේ. අඬා අඬා හරි නිවන් මාර්ගය යන්න කියලා දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. දුක් සහිතයි. කෙලෙස් මතු වෙනවා. ප්‍රතිඵල තියෙනවා කියලා. ප්‍රතිඵල නැත්නම් අඬා අඬා ගියා. ඒකට ලස්සන උපමා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒකයි ධර්ම ඉගෙන ගන්න කියන්නේ. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක් යම් මාර්ගයක් ඔස්සේ යම් නගරයකට යන්න ඕන. එයා ඒ පාරේ අඬා අඬා යනවා. යන්න බැයිද? දැන් ඔබට මෙතන ඉඳන් අපි ගමු මෙල්බන් නගරයට යන්න ඕන කියලා මෙතන ඉඳන් සිටි එකට යනවා. ඔබ හරියට සිටි එකේ යන බස් එකේ නැගලා අඩ අඩ යනවා. යන්න බෑ. පුළුවන්. hina වෙවි යනවා. ඒත් යන්නේ නැද්ද? යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය හරිනම් අඩ අඩ ගියත් ප්‍රතිඵල ලැබෙනවා කියලා. සතුටින් මාර්ගයේ වැඩුවත් ප්‍රතිඵල ලැබෙනවා. සමහර අයගේ කෙලෙස් නිසා ධර්ම මාර්ගය දියුණු කරන්න නොයෙක් පීඩා ඇතිවීම. හැබැයි අඬා අඬා හරි කමන්නේ ධර්මයේ දියුණු කරගෙන යන්න කියනවා. මාර්ගය හරිනම් ප්‍රතිඵල ලැබෙනවා. ඒවට කියන්නේ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියන ප්‍රතිපදාව දුෂ්කරයි කෙලස් වැඩි නිසා නිතර පීඩාවටපත් වෙනවා. හැබැයි ප්‍රතිපදාව වැඩුවොත් දුක් විඳ විඳ හරි ප්‍රතිඵල කරා යනවා. ඒ නිසා ওই ටික මතක තියාගෙන ධර්මයේ දියුණු කරන්න. ඉතින් එහෙනම් හොඳයි. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පිටකම්ති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ නමින් මිය පරලෝකී යම්තා ඥාති පිට්‍රාදී පිරිසක් වෙත්නම් ඒ සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මිය පරලෝකයේ ඥාතීන් වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වත් හැම කෙනෙකුටම මිය පරලෝකයේ සියලුම තමන්ගේ ඥාතීන්ටත් මේ පින් අත්වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් සෑම සියලු දෙනාමත් ඔබේ ඥාති හිත මිත්‍රාදි දූ දරුවෝ සෑම සියලු දෙනාමත් මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනෙකටම ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඕම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි